ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ ගාපති ධම්මා ඉච්ඡා කන්තා මනාපා දුල්ලභාලෝ කං කබ්බමේ චත්තාරෝ භෝගාමේ උප්පඤ්ඤන්ත සහ ධම්මේ නාති අයං පදනෝ ධම්මෝ ඉෂ්ඨෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලන්දා සහ ධම්මේන යසෝ මියම් බුද්ධච්චත සාඥාති සහ උපඤ්ඤාවේති අයං ဒ ුතියෝ ධම්මෝ ඉද්ධෝ සන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් භෝගේ ලන්දා සහ ධම්මේන යසං ලද්ධා සාඥාති සහ උපඤ්ඤාවේති චිරං ජීවාමි දීනමද්දායුං පාලේමි තේයං සතියෝ ධම්මෝ ඉස්සෝ කන්තෝ මනාපෝ දුල්ලඝෝ ලෝකස්මින් භෝමේ ලන්දා සා ධම්මේන යසං ලන්දා සාඥාති සහ උපජ්ජායේහි තිරං ජීවිත්වා ජීවමද්දායුම් පාලෙත්වා කායස්ස වේදා පරම්මරණා සුගතින් සංගම් ලෝකං උපපඤ්ඤාමිති අයං චතුත්ථෝ ධම්මෝ විස්සෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින් ඉමේ කෝගා ප්‍රති ධම්මා ඉස්සා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින් තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඛරාජෝත්තමයන් වහන්සේ විසින් අනාථ පින්දික සිටුවරයා අමතා දේශනා කළේ පස්ස කම්ම ශෝත්‍රයේ මාතෘකාවක් මේ ඉදිරිපත් කරන්න යෙදුණේ. ගෘහස්ත බෞද්ධයන් විසින් දසමනා කරුණු දැසා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. පංචකම්ම සූත්‍රයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පංචකම් වර්ගයේ මුල් පළවෙනි සූත්‍රයයි. අනාථචින්නික සිටුවරයා සෑම දවසේ බණ අන්ත වෙනවා. උදේටත් වෙනවා, හවසටත් වෙනවා බුද්ධ වන්දන අවසරයි. ජේතවනාරාම වාසී ලබරු භික්ෂුන් වහන්සේලා හිතන්නේ තමන් වෙස්සිය ආනන්ද වහන්සේ කියලා. ඒ තරමක කාරණේකයි. උදේ වරුවේ එනකොට ආහාර පාන ද්‍රව්‍ය අතින් අරගෙන එන කුඩා සාමණේරවරු අසබලයි කියලා. අවස්ථාව වෙනකොට කිසි නිමිතනි උක්කකුරු ආගේ විලම්පස ජාතියේ. ගෙදර හැමදාම 2000ක් දෙවියන් තාසන පනවාගෙන නිත්‍ය වශයෙන් දන් පැන් පිළිගන්නේ. මේ වාගේ ආමිනික සබ්දයේ වලින්ම කාලය ගෙවන මෙතුම අවදාකවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ආනේ නැහැ. හේතුව එතුමා කල්පනා කරන්නේ ශරුවක් යනවා ඒ බුද්ධ තුකුමාලයි ශාස්ත්‍රීය තුකුමාලයි දෙවියන් මිනිස්යන් සහිත ලෝකයාට දහම් දෙතමින් නිතර දෙනතෙනවා මම නම් උන්වහන්සේ විරසන්නේ නැහැ ඒක මට ගැළපෙන්නේ නැහැ කියන හැඟීමෙන් තමයි සත්‍නාන් නැතුව බණ පිටක් පමණක් අහගන්න යන්නේ. එසේ නම් සරුවඥන් වහන්සේ විසින් සුදුසු අවස්ථාව බලාව එතුමා නම් උදෙසා දහම් දේශනා පිළිදෙන. මේ නාම සූත්‍රාන්ත දේශනයේ මේ පස්සම්ම සූත්‍රාන්ත දේශනයේ වෙන දේශනාවන් එතුමාටම දේශනා කරලා තියෙනවා. මේ අනාථකින් මේක සිටුවරයා කියන්නේ කල්ප ලක්ෂයක් ජීුණු කරගත්ත නුවණ ඇති කෙනෙක්. මෙතුමා පියුමතුරා බුද්ධ ශාසන කාලයේ හංසයේ රාජධානී සිටුවරේ ඒ කාලයේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වුණා. අවුරුදු ලක්ෂයක් කාලයක් ඇති කාලයයි. මේ සිටුවරයා නිතර නිතර බුදුබණ අසන්නට ගම්පින් සංකරන්න යෙදී ඉන්න අතරේ එක දවසක් දැක ගන්න ලැබුණා සිව්වන ශීෂ මැද්දේ එක්තරා දායක කෙනෙකුට තනතුරක් දෙනවා දැක්කා. ඒ කියන්නේ 10 කර්තෙන් වස්ත්‍රස්ථානයේ පිරිනැමුව එක්තරා ගායක කෙනෙකුට. මෙතුමාගේ සිතේ සඳහා නැමුණා. දින හතක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝනේත මහා දානයක් පිරිනැමුවා. හත්වෙනි දවසේ බුදුපාමොල වැඳගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීන් වහන්සේ මේක දින අටකට පෙර මේ බුදු සසුනේහි යම් උපාසක මහත්මයෙකුට අග්‍රදායකත්වයේ තියෙනම අවදාළ ශේක්ද මටත් අනාගත බුදු සසුනකදී එසේම අග්‍රදායකත්වයේ දිනාගෙන අමා මහ නිවන් සුව ලබන්නේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එදා සෝමසුරා බුදුරජාණන් වහන්සේ අනාගතන වලින් ගලා කල්ප ලක්ෂයකින් පසුව මේ මහා භද්‍ර කාලයේ සතරවනුව බුදුවන ගෞතම බුද්ධ ශාසනයේදී මේ කනතුර ලැබෙනවා කියන එක නියත විවරණ වශයෙන් දේශනා කළා. එදා පතන් කල්ප ලක්ෂයක් මෙතුමා භවයෙන් භවයට එම අදිස්ථානෙහිත ඇතුව පෙරම් පුරාගෙන ආවා. හිතන්න පුළුවන් වැඩගත් තැනක් මෙතන. ඒ කියන්නේ භවයෙන් භවයට ආත්ම භාවය නික්ෂේප කරනවානේ. එහෙනම් කොහොමද මේ භවයෙන් භවයට මේ පිට පහළ වුනේ කියලා? බුදු සසුනේ කාග්‍රදායකත්වය සඳහා පෙරම් පුරන්නේ හිත පහළෝනේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕන. සැබවින්ම රූපකය ඒ ඒ භවයේ අත්හරිනවා. නාම પરම්පරාව භවයෙන් භවයට උපනිශ්‍රේ වෙනින් වෙනවා. මේකට කියන උපනිශ්‍රේ ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් ගානේ එකට දිලි දිලි පවත්නා නමුත් යම් භවයකින් සිට එනකොට ඒ භවයේ තිබු තිබුණා වූ ඡන්ද චිත්ත විරිය ඊමංස කියන නිර්දිපා ධර්මයන් මුල් කොට ඇති යම් ධර්ම ශක්තිය චුති චිත්තයෙන් අනතුරුව පරිසම්පි චිත්තයට ලැබෙන උපනිශ්‍රේ වශයෙන් මේවා භවයෙන් භවයට චිත්ත පරම්පරාව ඒකාබද්ධ වෙනවා දංගල් කුරුක්කලක් වාදී ඒක අවසානයේ වෙන්නේ කවදා හරි රහත් වෙලා පිරිනුවම් පාන අන්තිම සිටේදී තමයි. ඒකම මේ චිත්ත පරම්පරාව වෙනවා. එක සිතක් වෙනවා එක පුද්ගලයෙක් වෙනවා නෙමේ પરම්පරාව හේතු ප්‍රත්‍ය වශයෙන් પરම්පරාව තේරෙනවා. ඉතින් මේ විදිහට කල්ප ලක්ෂයක් මෙතුමා නානාවද තින්කම් කරගෙන ඇවිල්ලා අපේ බුද්ධ ශාසන කාලයේදී බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ආසන්න කාලයේදී සවැත්වර මහ සිසු ගෙදරක උපන්නා. මෙතුමාගේ උපන්න නැකත අනුව නම් ලැබුණේ සුදස්ස කියලා. සැබවින්ම ඒ නම වැඩි ප්‍රසිද්ධ වුණේ නැහැ ඊට වඩා නමක් ප්‍රසිද්ධ වුණේ හේතුව කුඩා කාලයේ පටන් දන් සැලක් කරලා දිවි මඟි අසරණයන්ට දන් රැටක් පැවැත්තුවා කර්මයේට පත් වෙලා වෙනදානෙන් ධනෝපායනය කරමින් මේ දන් රැට දියුණු කළා අනාථයන්ට දාණය දෙන බැවින් අනාථ සිල්ලික නම ප්‍රසිද්ධ වුණා මෙතුමාගේ නැගණිය රජගහ නුවර සවැත් නුවරින් යදුන් 45ක් දුර සවැත් මේ රජගහ නුවර සිටි ගෙදරකටයි සරණපාවා කියලා තිබුණේ. ඒ සිටුවරයාගේ නැගෙන්නේ තමන් සරණපාවාගෙන හිටියේ. ඉතින් යදුන් 45ක් දුරයි දෙනුවර මේ දෙතිරිකන ධනෝපායනය කරන්න වෙනදාමේ. කාලයකදී අනාථ පින්නගේ සිටුවරයා රජගහ නුවර වෙනදාමට යනවා. සමහර කාලයකදී රජගහනුවර දෙතුවරයා සවැත් නුවර වෙනදාම තේනවා. මේ දෙදිට තමන්ගෙන් ඔවුනොන්ට අනුග්‍රහ දක්වමින් පෙරළඳ ව්‍යාපාර ජටත්කම දියුණු කරගත්තා. අනාථපිණ්ඩික සිටුවරයා රජගහනුවරට එනවා කියලා දැනගත්තාම රජගහනුවරින් නැගෙනහිරේ ස්වාය පුත්‍ර සිටුවරයා යොදුනක් මානේ පිරිසත් එක්කම පිළිගන්න. ඒ තරම් බොහෝම හිතයිසේ බොහෝම සත්පුරුෂ ධර්මයේ ඇති අය. එක දවසක් එහෙම යනකොට ආවේ නෑ පෙරමුණට. අනාථ කින්නගේ සිටුවරයාම ඒ නැගණියගේ නිවස බලා ගියා. ඒ යනකොට නැගණියයි ඒ ස්වාමි පුත්‍ර සිටුවරයයි දෙන්නම ශ්‍රේලක සේවිකාවන් වැඩ නියම කරමින් එක්තරා තැනක ඉන්නවා දැක්කා. ඉතින් එහාවා මොකද මේ ගෙදරේ හිට ගාමියක්ද? මහරජුරු වෙනවාද මංගල උත්සවයක්ද කියලා. මේ දෙන්න සිවන්නේ එහෙම එකක් නෙමෙයි. සත්‍ජිරු වෙනවත් නෙමෙයි. මංගල උත්සවයක නෙමෙයි අපි දානයක් දෙනවා හැබැයි. සාසන දාන දෙන්නේ. ඊළඟට කියව බුදු ගුණ. මේ දේට සාරාංශ කල්පලක්ෂයක් බෝධි සම්භාර පුරලා කාපිලවස්තු කුරණවර සුද්ධෝදන මහා මායා මෞපියන්ද පුත්‍ර ඉපද සිද්ධාර්ථ නම් පහළව රාජ්‍යත් කරන රාජ්‍යත් කර දාලා අභිනිෂ්ක්‍රමණයේ කොට අවුරුදු 6ක් දුක්ඛරක් ක්‍රියාවත පුරලා බොමුලාරා රැළේ ඉඳගෙන මාන පරාජයකට ලෝතුරා බුදුගෝ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සංඝ රත්නයට ඇති දානෙ දෙයි. ඒ සිද්ධාර්ථ ගෞතම සාති මුනිඳුරයන් වහන්සේ සවාසන සතරක් ක්ලේශයන් සෝදාහර සහාගය දරින් අරිහත් නම් ගුණෙන් සමන්වාගත වෙනවා. සර්ව ධර්මයන් සර්ව ආකාරයෙන් ආબોධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ත්‍රේ විද්‍යා, අර්ථ විද්‍යා සහ පසලොස් චරණ ධර්ම සමන්වාගත බැවින් විද්‍යා චරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් ඇති බැවින් සුන්දර නිර්වාණයට ගමන්ගත් බැවින් සතර මඟ දැනෙන්නේ නැතුව කෙලෙසුන් නැත නූපද වලින් ගමන්ගත් බැවින් දීපංකර පාදමූලයේකට බෝධි මණ්ඩලය දක්වා අන්තර්දේ වර්ගිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන්ගත් බැවින් සාර්ථක සද්ධර්ම දේශන ඇති බැවින් ආර්ය ශ්‍රේෂ්ඨ මාර්ගයේ නිමිති සෝබන ගමන් ඇති බැවින් එවාගේම සෝබන ඉරියව් පැවතුම් ඇති බැවින් සෝබන ගේහ සම්පත් ඇති බැවින් සුගතේ ගුණේ සමන්වාගත වෙනවා එවාගේම රූපෝපාදානස්කන්ධ ලෝකේ වේදනෝපාදානස්කන්ධ ලෝකේ සංඤ්ඤෝපාදානස්කන්ධ ලෝකේ සංස්කාර උපාදානස්කන්ධ ලෝකේ විඥාන උපාදානස්කන්ධ ලෝකේ කියන පංච උපාදානස්කන්ධ ලෝකයක් සත්ත්ව ලෝකේ සංස්කාර ලෝකේ අවකාශ ලෝකයක් කාම ලෝකේ රූප ලෝකේ අරූප ලෝකයක් සංඥා ලෝකේ අසංඥා ලෝකේ නේව සංඥා නා සංඥා මේ සංඥාතන ලෝකයක් එවාගෙම ඒකමෝකාර ලෝකේ චතුෝකාර ලෝකේ පංචමෝකාර ලෝකේ කියන මේ සියලුම ලෝකයන් ලෝක ස්වභාව වශයෙන්ද ලෝක සමුදය වශයෙන්ද ලෝක නිරෝධ වශයෙන්ද ලෝක නිරෝධ උපාය වශයෙන් ආબોධ කළ බැවින් ලෝක විදූ ගුණේ සමන්වාගත වෙනවා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් අග්‍රගන්නේ බැවින් අනුත්තර නම් වෙනවා. එවාගෙම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසු අනු ව්‍යංජන ලක්ෂණ ව්‍යාම ප්‍රභා හේතුමාලා ලංකාරාදීන් බබලන රූපකා සම්ප්‍රත්‍යයත් ඇසදරින් අප්‍රතිම නම් වේදෝ සතර සතිපට්ඨාන සතර සම්‍යප්පදාන වීර්ය සතර ඍද්ධිපාද පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම සත්‍ය බොද්ධංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම සංඛ්‍යා අනුත්තර සද්ධර්ම දේශන ඇසදරින් අප්‍රති සමනම් වේදෝ එවාගේම සම්මා සම්බුද්ධත්වය ගැන ආශ්‍රවත්වය ගැන අන්තරායක ධර්ම ගැන නෛර්යානික ධර්ම ගැන විශ්වාස දෙමින් අපපති පුද්ගලයන් වෙනවා රාජ්‍යම දමනයේ කටයුතු දෙවිය මනුෂ්‍ය බ්‍රහ්ම නාග තුකන්න යක්ෂ රාක්ෂස සිද්ධ විද්‍යාදර තිරස්සේනාගේ සත්‍යයන් නානා විනයන උපායන්ගෙන් දමනයේ කුතුහාදාල බැවින් අනුත්තර පුරුෂ ගම්මසාරකේ නම් වෙනවා දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට මෙලොව ආර්ථයෙන් පරලොව ආර්ථයෙන් නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කරන බැවින්ද සත්‍යයන් ජාතිකාන්තාර ජරාකාන්තාර ව්‍යාධිකාන්තාර මරණකාන්තාර ශෝකකාන්තාර පරිදේවකාන්තාර දුක්ඛකාන්තාර දෝමනස්සකාන්තාර උපායාසකාන්තාර යන අනේක දුක්ඛයන්ගෙන් ගානව සංසාර කාන්තාරයෙන් එතර කරවා නිර්වාණ සේම භූමියට පමුණුවන බැවින් දෙවෙනි මිනිසුන්ට ආශ්‍රෝණම් වෙනවා. දුක්ඛය සමුදය නිරෝධය මග්ගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සමන් වහන්සේ ආબોධ කළ බැවින් සූවිත ආගම්කයේ නව කෝටි 60 ලක්ෂයක් දෙනා ආબોධ කරවා වදාළ බැවින් සියල්ල දන්නා බැවින් සියල්ල දක්නා බැවින් අනික සූවිතෙන් නව තමම් ආબોධ කළ බැවින් චේතන නෙළුම් මලක් මෙන් සමන් වහන්සේම ප්‍රබුද්ධ වූ බැවින් විවේක රාගයේ දැලින්, විවේක දෝෂයේ දැලින්, විවේක මෝහයේ දැලින්, නික්ලේශයේ දැලින්, ඒකාන මාර්ගයේ ගමන්ගත් දැලින්, එකලාව අනුත්තර සම්මා සම්බෝධියට සමින දැලින්, අබුද්ධේ රසා බුද්ධ ප්‍රතිලාභය කළ දැලින්, බුද්ධ තින ගුණයෙන් සමන්වාගත වෙනවා. ඒ වගේම සතන ලෝක වාසීන්ගේ පුණ්‍ය භාග්‍යයට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් අධිකතර වූ පාරමිතා පුණ්‍ය භාග්‍යයෙන් සමන්වාගත බැවින් හේත මාර්ග, ස්කන්ධ මාර්ග, අභිසංස්කාර මාර්ග, ජීකුත්තර මාර්ග, මධ්‍ය මාර්ග කියන පංච මාර්ගයන් දිනලෝ ගැදී අයිශ්වර්ය ධර්ම යසස්සේ කාම ප්‍රයත්න කියන මේ සයාකාර භාග්‍ය ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් කුසල කුසල සාවද්‍යඥාග්ගේ හේනප්‍රේණිත කුස්න සුත්‍ර සප්‍රතිභාගාදී ਸਰව ධර්මයන් ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය සබ්දේ කටිච්ච සමුත්පාදානේ නානා නෛක්‍රමයෙන් බෙද බෙදා ධම්ම දසෝ දැවින් කාය විවේක චිත්ත විවේක උපද විවේක යන ත්‍රිවිධ විවේක යන්නේ දිව්‍ය විහාර බ්‍රහ්ම විහාර ආර්ය විහාර යන විහරණය යන්නේ සුඤ්ඤත විමුක්ඛ අස්ස අපනිත විමුක්ඛ අනිමිත් විමුක්ඛ ආදී විමුක්ඛ යන්නේ එවාගෙම අනිකුත් උත්තරේ මනුෂ්‍ය ධර්මයන්ද භජනය කළ බැවින් 108 වදාරම් තෘෂ්ණාව වමාරා නිර්වාණ අමෘතයේ වළඳනා භව ගමන අවසන් කළ බැවින් භගවා කෙන ගුණයෙන් සමන්වාගත වෙනවා. මෙන්න බුදු ගුණ සම්බරාවක් ප්‍රකාශ කරන්නේ එනකොට මේ සුතුවරයාට දරා ගන්න බැරුව ප්‍රීතිය සිහිසන් නැති වුණා. උන් වාරයක් කියලා කියලා තමයි අනාථ කින්නක පිටුවරයාට සිහිය පිටුවා ගන්න පුළුවන් තරම් ප්‍රීති වේගයක් ආවා. හේතුව කල්ප ලක්ෂයක් පතාගෙන ආවේ මේ බුද්ධ රත්නයමයි. එතුමාස්යා හිතේ ජන්මම යන්න ඕනේ සරුවක් යන වාසිය දැක ගන්න කියලා. දෙන්නම සුව දැන් යන්න එපා අයියේ. හෙට මෙතෙන්න වදිනවා. වැඩියාම දැක ගන්න පුළුවන්. සතුවකින් සිටුවරයා රාත්‍රිය අනුභව කරලා නිදාගත්තා. නමුත් රාත්‍රියේ පෙර යම් කාලෙම නිින්දෙන් අවදි වෙලා බැලුවා. එදා හරියට පසළොස්වක් පොහොය. සාමය හඳ මුඳුන් වෙලක් නැහැ. අයමත් එකක් නිදාගත්තා. දැන් බුදුගුණ දීගෙන ඉන්නේ. නිින්දෙන් අවදි වෙනකොට එතෙන්නේ බුදුගුණමයි. අයමත් බුදුගුණෙන්ම නිින්ද ගියා. අයමත් අවදි වුණා රාත්‍රියේ නැගී එන දැන් හඳ මුඳුන් වෙලා. තවත් එක වෙලාවක් බුදුගුණෙන් නිදාගෙන අවදි වුණා හඳ අවර වෙලා. එතකොට නිදිමත ඇත්තෙම නැහැ බුදු ගුණම සිහි කරනකොට මුළු පනාතම එළිය ගැටිලා. හඳ එළිය වාගේ එළියක් ගැටිලා. ඇඳෙන් බයින්නකොට දොරක් ඇරිලා. <clears throat> මහගෙන් මහලටම දොරවල් ඇරිලා තිබුණා. මෙතුමා දොරෙන් දොරට බිමට දාගෙන ඇවිල්ලා ඒ සිටු මාළිගාවට පිහිටින දොර කොටුවක් ඇරිලා සියලුම දොරවල් ඇරලා ආස්තයෙන් එළියේ වැටෙන හැටියට මෙතුමාගේ දැන් සංකල්පනාව. ආත් කවුරුත්යන් මිදෙන්නේ නැහැ මෙතුමා පාර්ශව දැනහාගත් පාරෝෂේ ගියා. යනකොට යනකොට උදේ එළියේ වැටෙනකන් දොර ආරින් නැති නගරද්්වාරයක් ඇරුණා. මේකනම් පුදුම පුණ්‍ය ගමනක්. හෝර ජාත ජාතීන්ගේ බුදු කසේ බුදු මහරහතන් වහන්සේලාට සිල්වත් ගුණවත් දුතුමන්ද ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ද දුකී මංගී අසරණ අනාථ ආදීන්ද දොරෑර දන් දුන්න ආනිසංසය නිසා ජීවිතේන දොරවල් ලැබිලා ඒ මන්දිරාට හැම පැත්තෙම හඳේලිය වගේ ආලෝකයක් ලැබිලා මේක හඳේලියක් නෙමෙයි ඉරේලියෙකුත් නෙමෙයි පහන් එළියෙකුත් නෙමෙයි කරුවේලියෙකුත් නෙමෙයි දේවතාලියෙකුත් නෙමෙයි ධානාලෝකෙකුත් නෙමෙයි මේ එළිය නම් බුදු ගුණ පිළිසිරෙනින් ලැබුණු ප්‍රීතිය මුල් කොට සැතිරිච්ච ආලෝකයක්. මෙතුමා දැන් සොහොම් පිට්ටනිය මැද්දෙන් යනවා. සොහොම් පිට්ටනියක් තියෙනවා විශාල සොහොම් පිට්ටනියක්. ඒ සොහොම් පිට්ටනියේ උඩ තමයි සීතවන ආරණ්‍ය තියෙන්නේ. මෙතනයි කරුවක් යනවත් වැඩේ කියලා දැනගත්තේ. මේ යනකොට මූර්ත කාර්යයක් පහේ හැපුණා. ඒතකොට ආන්න ප්‍රීතිය නැති වෙන අන්ධකාරයක් පහළ වුණා. සීයේ එක කියලා හිතිය සෝවාන් වෙච්චේ දිව්‍ය රාජ්‍යයේ සේනාධිපතියෙක්. එතුමා මේක දැක රහසෙඳගෙන ගාථාවක් කියනවා. අභික්ෂම ගාපති අභික්ෂම ගාපති අභික්ෂං සංසේයෝ නෝ ප්‍රතික්ෂන්තං සතං අත්තේ සතං අස්සා සතං අස්ස ශරීරතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමන් කුණ්ඩලා ඒකස්ස පදවේ තිහාරක්ෂේ කලං නාගන්ති සෝලසින් කියලා ගාතාවක් කියනවා මේ අඬ අහසින් ඇහෙනකොට ඒක පාට මේ කුමාරට ආමත් ආලෝකය පහළ වුණා. ඒ වචනින් කියවලු සිතන් ඉදිරියට යන ඉදිරියට යන ආපසට යන්න දෙපා. ඉදිරියට යන්නේ වාසනාවක්. ඉදිරියට යන පියවර තබන දිගේ අර තබන දුර ප්‍රමාණය 10කේ වාරයක් බෙදුවම අස්වමස්තරම් ප්‍රමාණයක් වෙනවා. අස්වමස්තරම් ප්‍රමාණය ඔය පියවර ඔසෝන වේලාවේ පහළ වෙන කුසල ධර්මයන්ගේ ශක්තිය අතුන් ලක්ෂයයි අක්ෂයන් ලක්ෂයයි අසතරින් ලක්ෂයයි සත ලක්ෂයයි සරුආභරණයෙන් සරසුණු කන්‍යාවන් ලක්ෂයයි කියලා පංචමහා ලක්ෂයක් සෑදෙලා දෙනවා නම් ඒ සෑය ඔය අස්ත්‍රමෝක්තරන් ජීවර ඇසරීමෙන් ලැබෙන කුසල ධර්මයාගේ ශක්තියෙන් සොලසින් කලාවක් වටින්නේ නැහැ ඉදිරියට යන්න කියලා කියනවා. ඒකත් බුදුම ආශි ආශිර්වාදයක් වුණායිමත් ආලෝකේ පහළ වුණා. අයමත් කරන තැනකදී පය හැපුණා. අයමත් තැනකදී පය හැපුණා. තුන් වාරයක්ම ආලෝකයේ අතුරුදාන් වෙන කොට අර දේවතාව අහසින්දගෙන ගාථාව කියේ. අයමත් බුදුගුණ සිහිවේණින් එතුමාගේ ආලෝකයේ පහළ වෙලා සීසවන ආරණ්‍යෙට සමීප වුණා. ආරණ්‍යට ඇතුල් වෙන හදනකොට මේකම හිතුවා මම දකින් දයන්නේ සියල්ල දන්න සරුවක් යන වහන්සේ නමක් එක්නම් මගේ දෙමව්පියන් මට ලැබූ නම කියා කතා කරෙත්වා කියන හිතාගත්තා. සැබවින්ම සරුවක්යන් වහන්සේදා දන්නවා මේ තැනැත්තා Taman වෙත එන බව. එදා නියමිත වේලාවේදී සමාපත්තියෙන් නැගී ගහක් මුල වැඩ සිටියේ. ගහක් මුල වැඩ ඉඳගෙන ඇයන ප්‍රමාණය දෙනකොට ඒහි සුදත් කියලා මිහිරි හඳින් කතා කළා. මෙතුමාගේ සිතට අමෘත අභිෂේකයක් ලැබුණා නම කියලා කතා කිරීම ගැන. නමින් හැමෝම තියෙනා ශ්‍රීපාද පත්මණය දෝතින් පිරිමැද පිරිමැද වන්දනාක එකක් අතක වාඩි වුණා. වාඩි වෙලා ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ මෙතනද ගත කළේ ස්වාමීනි. එසේය මහසිකාරණ මෙතන ගත කළේ. ස්වාමීනි සතෙන් ඉපැදිනේ ගාමුද? එසේ සිතානේ මේ ලෝකේ යම් කෙනෙක් සතෙන් ඉන්නවා නම් මමත් එයින් කෙනෙක් වෙනවා කියලා පහදා වදාළා. සුඛෝ විනේතු සුත්තස්ස සුත ධම්මස්ස සාදිනු අභ්‍යාපඤ්ඤං සුඛං ලෝකේ පාන දූතේ සුසංයමු ඔයලගේ ගාථා දෙකෙන් ධර්ම දේශනාවක් කළා ඊළඟට මේ තැනට සරුවක්යන් වහන්සේ පිට හතර බලාගෙන අනුපිළිවෙල දේශනා පැවැත්තුවා මොනවද අනුපිළිවෙල දේශනාව කියන්නේ දාන කතාව සීල කතාව ස්වර්ග කතාව කාමයන්ගේ ආදීනව කතාව, කාමයන්ගේ ඕකාර කතාව, කාමයන්ගේ සංකලේශ කතාව, නෛෂ්ක්‍රාම්‍ය ආනිසංස කතාව කියන හතයි. ඊළඟට සාමුක්ඛාංශික දේශනාව අට විදිහයි. ඥාන කතාව කියන්නේ පරිත්‍යාගය කරන ඇටි පරිත්‍යාගයෙන් ලැබෙන ආනිසංසය. සීල කතාව කියන්නේ සීලය රකින්න ඇටි සීලයෙන් ලැබෙන ආනිසංසය. ශබ්ද කතාව කියන්නේ දානෙන් සීලයෙන් දෙවලෝට යන හැටි දෙවලෝ ලැබෙන සම්පත්‍යයන්. කාමයන්ගේ ආදීනව කතා කියන්නේ දෙවලෝ මනලෝ කියන ඉදරම් පිළිවෙල මේ කාමවත්තුන්ගේ තියෙන දොස් ගැටීම. කාමයන්ගේ ඕකාර කතා කියන්නේ මේ පංචකාල සම්පත්‍යයේ ලාමක බව පහක් බව පහදා දීම. කාමයන්ගේ සංකීර්ණ කතාව කියන්නේ ඒ පස්සම් සැපකෙනෙහි යෙදෙන යෙද වාරයක් ගානේ තමන්ගේ හිත අපිරිසිදු වෙලා කෙලෙස් වැඩින බව පහදා දෙයි. එක්කම් ආනිසස්ස කතා කියන්නේ මේ කියන තුන් ලෝකයේ මෙතන වෙලා ලැබෙන අමා මහ නිවන පිළිබඳව ආනිසස්ස කතාව. ඔය ටික දේශනා කරනකොට මේ කුමාරිට සමාධි වුණා. ඊර්ණ පායසපත් වුණා. උපචාර සමාධියෙන් හිත සමාධි වුණා. ඒ සමාධිමත් වෙලාවේදී සාමුක්ඛාසික දේශනේ පැවැත්වුවා. සාමෝක්ඛාංශක දේශනය කියන්නේ දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මය. මේක පොතක ලියවිලා නැති, වෙන කාගෙන්වත් අසලා දැනගත්තේ නැති, Taman රාහසයම ආબોධ කරගත්ත ධර්මතාවක් දැනින් තමයි සාමෝක්ඛාංශක දේශනාව කියන්නේ. ඒ සාමෝක්ඛාංශක දේශනාව දේශන කොට මේ එකම ආසනයේදී අනාථ කින්නේදී පුතුවරයා දහසක් නයන් ප්‍රතිමන්විත සෝවාන් මාර්ග ඵලයට පත් වෙනවා. තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගිහිල්ලා නන්ද නමස්කාර කොට කිව්වා ස්වාමීනි අද පටන් භාග්‍යතුන් වහන්සේ මගේම ශීපසේ පිළිගනිසේකවා කියලා ආරාධනා කළා. සරුවක්යන් වහන්සේ පිළිතුරු දුන්නා සිතානෙනි ඔය ආબોධය ලබා ගන්න හැමෝටම ඔයන් හිතක් පහළ වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ එකතැනකින් ශීපසේ ලබනවා නෙමෙයි. තථාගතයන් වහන්සේ බහුසාධාරණයි ලෝකානුකම්පාවෙන් ලොව හැසිරෙනවා කියන එක පහදා දුන්නා. ඊට පස්සේ මේ සිටුවරයා ආරාධනා කළ බුද්ධ බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයයි වැඩම කරවාගෙනම නැගෙනියට ගෙදරට ගියා. එදා නැගෙනියේ දාන කටයුතු වලට සහභාගී වුණා. මේ දාන කටයුතු අවසානයේදී බුදු කාමර රැඳලා ආරාධනා කළා ස්වාමීනි හෙට ඉඳලා දින 8ක් මගේ දානෙට මෙතෙන් වදින ශේකුවා කියලා. ආරාධනය පිළිගත්තා. ඉතින් නැගෙනියස් ස්වාමීන් නැගෙනියගේ ස්වාමීන් බිම්බිසාර මහ රජුලෝ තවත් අයත් මුතුමාට දානෝපකරණ දෙන්න සූදානම් වුණා. එතුමා කෝ එපා. මං ගෙනා දාන වස්තු තියෙන ඕන තරම්. එනිසා මම මේ දානෙ දෙන්නට ඕනේ කියලා කාගෙන්වත් ආධාරයක් ගත්තේ නෑ. ඒ විතරම දාන සංවිධානය කළ දින හතක් මහා දානයක් දුන්නා. හත්වෙනි දවසේදී බුදුකාමුණ වැඳලා ආරාධනා කළා ස්වාමීනි මම ජීවත් වන්නේ සරත් නුවරේ. ඒ ප්‍රදේශයට බුද්ධ ධම්ම සංඝ රත්නයේ සත්‍යත්‍රේකා පහළෝනේ නෑ ස්වාමීනි. නිසා මේ ප්‍රදේශ වාසීන්ට අනුකම්පා පිණිස අපේ ආරාධනය පිළිගන්නසේකෝ කියලා ආරාධනා කළා. සරුවක්යන් වහන්සේ පිළිතුරු දුන්න ඉතාලෙන්නේ තථාගතයන් වහන්සේලා වාසය කරන විවේකස්ථානවලයි කියලා. එසේ ස්වාමීනි මම විවේකස්ථානයක් සම්පාදනය කරනවා ඒ කාලයේදී වැඩම කරන සේකෝ ආසන නැවත ආරාධනා කොට ප්‍රතිඥාව ලබා ගත්තා. තමන් පැමිණ වෙනගාමයේ කටයුතු මෙනවා සජගානෝර සිට සරත්නෝර බලාය ආපසු යන ගමනේදී යොදුනේ යොදුනේ විශ්‍රාම ශාලා 45ක් ගොඩ නැගුවා. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ වඩින ගමන් වලදී විවේක ගැනීම සඳහා විශ්‍රාම ශාලා 45ක් ගොඩ නැගුවා. විශ්‍රාම ශාලා 45ට 45 ලක්ෂයක් වියදම් කළා. මේ විදිහට මහා ධනස්කන්ධයක් වැය කරමින් ශාසනය වෙනුවෙන් ජීවත් වූ මෙතුම සරත් නුවත පැමිණ ළඟරේද සමීපද නොවූ දුරක් නොවූ ගමන් පහසුවක් ඇති, කල් පහසුවක් ඇති, දක්ෂවන් ඇති විවේකතනක් වශයෙන් සේවා බලා තෝරාගත්තේ ජේතු කුමාරයාගේ ජේතවන උදෙලයි. ජේතු කුමාරයා ළඟ දිහින් කීවා කුමාරයන් වහන්සේ සමුන්නාසේ සතු ජේතවන උයන මට මිලට දෙන්න මැනව කිව්වා. ඉතින් ජේත කුමාරයාගේ වචනෙන් පිට වුණා වචනය හිතා නෙළුයි. ඒ ජේතවන උයන වැරෙන්ද බිම වැරෙන්න රංකාවුනේ අතුරුවත් මම දෙන්නේ නැහැ කිව්වා. ඒ මොකද මේ රාජකුමාරයාට පුදුම සතුටක් කියන තැනක් තමයි හොඳ මේ ප්‍රේමනාප භූමියේ තමයි ජේතවන උයන. ඒතකොට සිටුවරේ අතුරුසනක් ගහලකෝ මං එහෙනම් ගත්තයි කියලා. දෙන්නේ නැහැ කෙනෙකුට ගත්ත වෙන්නේ කොහොමද? ඉතින් ප්‍රියා හිටියා සමුන්නාංශයයි මම අපි දෙන්න යන් වෙන විනිශ්චය අමුතුමා ළඟට ගිහිල්ලා මේක ඒකද ගම්මු කිව්වා. මම දැන් ගත්තා. ඉතින් විනිශ්චය අමුතුමා ළඟට ගිහින් මේ පණිවිඩය කිව්වා. එහෙනම් ඉතින් ඉන්නේ ඇති සාදු කුමාරයා ප්‍රතිඥා කළේ මෙන්න මෙහෙමයි. ඉදම වැහෙන්ද රංකාවම ඇතුළුවක් දෙන්න බෑ කිව්වයි කියලා. ඊට පස්සේ විනිශ්චය අමුතුමා මොකද කළ තීරණය ಇದನ್ನೇ ನಿಲ ನೇಮಕಲ ಇದನ್ನೇ නිල ನೇಮಕල දැනෙන ඒ නිලගේ වොත් දෙන්න වෙනවා එනිසා රාජකුමාරයාට පරාජය අන්තිමේදී අනාථපිණ්ඩික දෙවිවරයා 18 කෝටියක නිගාමයක් ගෙනල්ලා සිය ගණනාවක් සේවකයන් යොදලා මේ දින වැහෙන්ද ලංකාවම අතුරුවන්න පටන් ගත්තා. මේක නම් මහා පුදුම පරිත්‍යාගයක්. දස් වෙනුවට, හුඟස් වෙනුවට, කණි වෙනුවට මේ ප්‍රමාණය මැනලා ඒ තැන්වල ලංකාවම ගොඩ ගන්නවා. ඔය දෙයට ලංකාවු 10 10 කෝටියම ඇතිරෙව්වා. මේ රාජකුමාරයා බලාගෙන. ඔය අතර ලංකාවන මන්දිරනා තාක් ගේන්න සූදානම් කළා. මේ රාජකුමාරයා ඇහැවා හිතන්නේ මේ තරම් විශාල ධන සම්භයක් වපුරලා මේ දෙන්නේ මෙලක ගන්නේ මොන අල්පයක් පිණිසද? Tamanට දේවල් හදා ගන්නද? දරුවන්ට දේවල් හදා දෙන්නද? කර්මාන්ත ආයතනයක් කරන්නද? වදා කරන්නද? මේ සිටුවරයා මේ සියල්ලම කරන්නේ බුදු ගුණ වර්ධනා කරමින්. එතුමාගේ සිතේ භාවනාවකින් වැඩෙන්නේ බුදු ගුණ භාවනාවක්. එතුමා උතුරු කල්ලු එකක් කොට පෙරවාගෙන සදගානුවර සර්වාඥාන් වහන්සේ ඇදෙන ධ්‍යානට වැඳගෙන කිව්වා කුමාරයන් වහන්සේ මම මේ ඉඩම මිලට ගන්නෙ මට ගෙවල් හදන්නවත් දරුවන්ට ගෙවල් හදන්නවත් නෙමෙයි. ජනියම් කිසේ ව්‍යාපාරයක් කරන්න නෙමෙයි. මේ ඉඩම මම ගන්නේ දේවාති දේව වූ සත්‍රාති සත්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ මාර්ග පරාජය කළා වූ වන්දනීය අධිවන්දනීය වූ පූජනීය අභිපූජනීය වූ දසබලධාරී වූ සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයේ විහාරස්ථානය කරවන්නේ මේ කුමාරයාගේ සිටේ සද්ධාව විනිවිද පහළ වුණා කල්පනා කළා මේ මිනිස්සුયો මුදල් හම්බ කරන්නේ සත්‍යයක් භාග්‍යයක්වත් අපතේ යන්න නොදී. බොහෝ වේතමාන්සලා මේව හම්බ කරන්නේ. ඒ විදිහේ උපයාල සත්‍යය ගන්නා ලද ධනයේ මේ තරම් විශාල පරිත්‍යාගයක් කරමින් මිලට ගන්නේන ඉදම ඒ තථාගතයන් වහන්සේ එකේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. උන්වහන්සේ නම් මේ දේන ගුණ ගුණස්කන්ධයන්ගෙන් සමන්වාගත වෙන්න ඕනේ. ඒකාග්‍රයට පස්සේ මම මේ මුදල් තව දෙන්නන්නේ නැහැ කියලා පිළිතුරක් දුන්නා පිටානෙමු සාමුදල් දෙන්න එපා සංඛාවන දෙන්න එපා මේ 18 කෝටියක් සංඛාන වලින් එකක්වත් මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ මමත් මේ යාළු කර්මාන්තයේ කොටස් හරියෙක් වෙනවා මට අවසර දෙන්නේ මේ ඉදම වාස කරලා ප්‍රාකාර පවරු දොරකොටු කරන්න මට අවසර දෙන්න. සමුන්නාසේ මේ ඉන්නේ මේ විෂය ඇතුළත ගොඩනැගිලි ගහන්නේ. ගොඩනැගිලි සඳහා දැන අවශ්‍ය කාර්යයේ උයමින් ගන්න කියලා උපදෙස් දුන්නා. අන්තිමේදී රාජකුමාරයාද මේ ඉදම වාස කරලා විශාල සාකාරයක් සහ දොරකොටුවක් විශාල දැවැන්ත දොරකොටුවක් ඇදුවා තොරණ. මේ සිටුවරයා කාර්යේවත් වෙන උපදේශයක් නෙමෙයි විශ්වකර්ම නිර්වාණයක් වාගේ තමන්ගේම නුවණින් ගම්ල කුටි අග්‍රශ්‍රාවක කුටි භාෂාවක කුටි, උපස්ථාන ශාලා, ධර්ම ශාලා, අග්නි ශාලා, සක්මන්වලුත්, සාත්‍රිස්ථාන, දිවාස්ථාන, සතිපිලි, වැසිපිලි, දින්කන් පොකුණ ඔක්කොම විහාරාංග සම්පූර්ණ කළා. ඒ සියල්ල සම්පූර්ණ කළා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ මහ පෙරහැරින් වැඩම කරවාගෙන සංකෙන්දියෙන් සං වඩා අසතෙන් වඩා සතර දිවෙන් පැමිණෙන තැනදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සංඝ සතුවට පූජා කරන්න යෙදුණා. එදා සරුවක්යන් වහන්සේ දෙසූ දහමේ 84000ක් දෙන ඒ භූමියේදී අමා මහ නිවන සාදා ගන්නවා. මේ විදිහට මහා පුදුමාකාර වස්තු පරිත්‍යාගය ඇසල මේ සිටුවරයා ඒසා විශාල ජේතවනාරාම විහාර පූජාවතම 54 කෝටියක් ධනෙ වැය කරගත්තා. දිනපතාම 2000ක් දික්කුන්ට දම් සම් පිළිගන්නවා විශ්වාසන පනවා ගැනීම. තමන්ගේ බිදර වැඩේ දූතරුව මාර්ගපාලාදීන් වාට පමුණවා ගත්තා. බාලන කුමාරයාත් මිල මුදල් වලින් උසිගන් වෙලා සියකක් සක්වලා සෝවාන් ඵලයට පැමිණිවා. ඒ වගේම ජේතවනාරාමේ බුද්ධත්ව මුග සංඝ රත්නයේ වඩා හිඳුවා වැඩි පිළිදෙරින් මුළු මහා සවැත් නුවර වාසී හත්කෝටියක් ජනතාව අතරින් පන් කෝටියක් දෙනාම මාර්ගපාලාවේ ආර්ය ශ්‍රාවක බාට පමුණවා ගන්න පුළුවන්. එනිසාම සරුවඥන් වහන්සේ අවුරුදු 25 ජේතවනාරාමයේ ඇතුළු මේ සවැත් නුවර ආසුත්ව වැඩ සිටියා. එයින් අවුරුදු 6ක් පූර්වාරාමයේ වැඩ සිටියා විසාකාමාසාතරෝ පූර්වාරාම. මෙන්න මේ ජේතවනාරාමයේ රැඳෙන දාසකයි මේ කියන පස්සකම්ම සූත්‍රය දේශනා කරලා තියෙනවා. මේ දේශනාවේ සාරාංශය දැන් අපි සලකා බලමු. සත්තානෝනේ ගාපති ධම්මා ඉස්සා සංසා මනාප දුල්ලභා ලෝකස්මි. හිතාමෙනි මේ ලෝකේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රේමනාප වූ සිතනවා කන දකන්නා වූ මතන්නා වූ පතන්නා වූ දුර්ලභ කාණා සතර ඇත. පතනේ චත්තාරෝ ඒ කවර සතරක්ද? භෝගාමේ උප්පංජන්ත සාධම්මේනාති අයම් පතමෝ ධම්මෝ විස්සෝ පන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මි මේ බෞද්ධයා හිතෙනවා මට ධාර්මික ධනෙ ලැබේවා මේක පළමුවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ පළමුවෙනි ධර්මයක් භෝගේ ලබ්ධා සාගම්මේන යසෝමේ අභුග්ගච්ඡති සාඥාසේ සා උපජ්ජායේ හීතේ අයං දුර්යෝ ධම්මෝ විත්තෝ කම්පෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මි මට ධාර්මිකව ධනෙ ලැබේවා. ධනෙ ලැබී මගේ දෙමව්පියන් එක්ක, සහෝදර සහෝදරියන් එක්ක, අමුදරුවන් එක්ක, හිතමිතුරන් එක්ක, නෑදෑයන් එක්ක මගේ යසෝ කීර්තිය දසත පැතිරේවා කියන එක දෙවෙනි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ ධර්මතාවයි. භෝගේ ලබ්ධා සහ ධම්මේන යසං ලබ්ධා සහඥාති සා උපජ්ජායේහි කිරං ජීවාමේ දීගමන්තා ජොම්පාලේනීති අයං සතිෝ ධම්මෝ යුක්තෝ සන්තෝ මනාපෝ දුල්ලබෝ ලෝකසින් ධාර්මිකව ධනවත් වී යතෝ කීර්තිය කපිරිවරින් පැතිරි චිර කාලයක් නිරෝගීව ජීවත් වෙනවා කෙනෙක් තුන්වෙනි දුර්ලභ වූ ඉෂ්ඨකාන්ත මනාපෝ ධර් සතරේ තුන්වෙනි ධර්මතාවය භෝගේ නද්ධා සාගම්මේන යතම් ලද්ධා සාඥාති සා උපජ්ජායෙහි චිරං ජීවිත්වා දීගමද්ධායම් පාලෙත්වා කායස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපජ්ජාමීති අයං චතුත්ථෝ ධම්මෝ විද්දෝ කන්තෝ මනාපෝ දුන්නෝ ලෝකස්මි ධාර්මිකව ධනවත් වී යසෝ කීර්ති අස පිරිවැයෙන් ප්‍රතිරි නිරෝගී සෝයෙන් චිර ජීවණයෙන් ජීවත් වී ආයුෂාගේ කෙලවරණ මරණින් මැත්තේ ස්වර්ග සංඛ්‍යාත සුගති ලෝකේ උපදින්වා කියන එක ඉෂ්ට වූ කාන්තෝ මනාප වූ සිතන පතන හතරවෙනි දුර්ලභ කාරණය. ඉමේකෝ ගාපතිචත්තාරෝ ධම්මා ඉත්තා සංසාමනාපා දුර්ලභා ලෝකස්මි. ඊටානෙනි මෙන්න මේ සතර තමයි ලෝකේ ඉස්සෝ කාන්තෝ මනාපෝ හිතන පතන ප්‍රාර්ථනා කරන දුර්ලභ කාරණා සතර මේකයි. දැන් මේ කාරණා හතර පැහැදිලි. සෞඛ්‍යයේ විසින් මේවා ලබන්නට ඕනේ. බෞද්ධයෙක් වෙන්න ධාර්මිකව ධනවත් වෙන්න ඕන. ධනෙ කෙරෙහි තෘෂ්ණාව වඩන්න නෙමෙයි. දම්පින්කම් කරගන්න පාරමී පුරා ගන්න. යසෝ කීර්ති අවශ්‍යයි. යසෝ කීර්ති කියලා මෙතන කියන්නේ ගුණ සතනේ පමණක් නෙමෙයි. සිල්වත් ගුණවත් නැනවත් කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයයි. ඒක අවශ්‍යයි. නිරෝගීව චිර ජීවනයෙන් දීර්ඝාසල දෙන්න ඕන කරන් නිකන් නෙමෙයි. සීල සමාධි ප්‍රඥා තීර්ෂයෙන් පාරමී පුරා ගන්නටයි. ඊළඟට දේශනා කළේ ස්වර්ගය. මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණා නම් අපායට නොගියilla. මනුෂ්‍ය දුර්භාග්‍ය නොවි. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක හයයි තියෙන සුගතියකට යන්න ලැබේවා කියන එක අවශ්‍යතාවක්. ඒ මොකද අපායට ගියා නම් කුසලයක් කරගන්නේ තන්වත් ලැබෙන්නේ ඉතින් සුගතියේ කියන්නේ කොටස් තුනක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක හයයි කාම සුගතිය. ඊළඟට බ්‍රහ්ම ලෝකේ තියෙනවානේ 16ක් ඒ සුද්ධාවාස පහ හැර ඉතින් 11ක් තියෙනවා. ඒ කුණාට කියන රූප භූමිය කියලා. තා තියෙන අරූප ලෝක හතරක්. ඒවත් සුගති. තවත් තියෙන සුගතියක්. ඒ සුගතියේ කුමක්ද? ආර්යසය කුමාර්ගයේ මෙමෙති ශෝබන ගමනින් යායුතු අමාමහන් නිවන් සුවය. එතන භූමියක් නැහැ. කල්ප රෝක්ෂ හිමානාදී කිසිවක් නැහැ. එතන තියෙන්නේ විමුක්ති සුවය. අවේදේක සුවය. ඒක තමයි අන්තිම සුගතිය. මේ සියල්ල සාස්ත්‍රාත් කර ගැනීමට ගම් ප්‍රාර්ථනාව. ඊළඟට බුදුරජාන් වහන්සේ පහදා දෙනවා ඉමේකං කෝ ගාපති චතුන්නම් ධම්මානං විත්තානං කන්තානං මනාපානං දුල්ලභානං ලෝකස්මින් සත්තාරෝ ධම්මා පතිලාභාය සංවත්තಂತಿ. මහසිතානෙනි ඉෂ්ඨවෝද කාන්තවෝද මනාපවෝද හිතන පදනමේ දුර්ලභ කාරණා සතර අත්පත් කර ගැනීමට සම්පත් හතරක් හේතු වෙනවා. ඒ මොනවාද සම්පත් හතරේ? සද්ධා සම්පදා, සීල සම්පදා, සාධ සම්පදා, ප්‍රඥා සම්පදා. මෙන්න මේ ධර්මතා හතරයි. මේ ධර්මතා හතර අනුගමනය කිරීමෙන් අර මුලින් සඳහන් කළ ඉෂ්ඨ කියන්නේ කැමැති වෙන. කාන්ත කියන්නේ කැමැති වෙන. මනාප කියන්නේ හිතේ ප්‍රීතිය වඩවන. හිතසුව සලසන. දුර්ලභ වූ කාරණා සතර. එනම් දහමින් ධනවත් වීමට, යතෝකේත යසතිරිවරින් සැතිරීමට, නිරෝගී චිර ජීවනයෙන් ජීවත් වීමට, ආදී කෙලවර සුගතියට යාමට හේතු වෙනවා මේ ධර්මතා හතර. මොනවාද? සද්ධා සම්පදා, සීල සම්පදා, සාධ සම්පදා, පඤ්ඤා සම්පදා. ඊළඟට සරුවත්යන් වහන්සේ තෝරන එකක් ගානේ සද්ධා සම්පදා කියන්නේ මොකක්ද? සද්ධාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදේ මනුෂ්‍යානම් බුද්ධෝ භගවාති සරුවත්යන් වහන්සේගේ බුද්ධත්වයේ හදවතින් පිළිගන්නවා ඒ මාගේ සරුවත්යන් වහන්සේ වාසනාකාරද සතරාක්‍රියයන් කෙරෙන් දුරු වූ හේයින් අරිහත් නම් වෙනවා. සර්ව ධර්මයන් සර්ව ආකාරයෙන් අවබෝධ කළ ගැනීම සම්මා සම්බුද්ධ නම් වෙනවා. ඕම එකක් එකක් ගානේ ශ්‍රී කරමින් ඒ සරුවක්යන් වහන්සේගේ බුද්ධත්වය අදපත්යෙන් පිළිගන්නේ. ඒ කියන්නේ තමන්ගේ දන්නා දන්නා ධර්මත බුද්ධ ගුණ බුද්ධ චරිතය සිහිපත් කරමින් ඒ ස්ථේන වශයෙන් පිළිගන්න. මනෝ ප්‍රඥානේ පිරුණ ඇති පිළිගන්නවා. වා ප්‍රනිධානයේ කෙරෙහි ඇති පිළිගන්නවා. මහා ප්‍රනිධානයේ කෙරෙහි ඇති පිළිගන්නවා. සූවිසි විරණපතෝ ලැබූ ඇති පිළිගන්නවා. අස්සෙක්මත් මේ අමුදරුවන් රාජ්‍ය පවා දන් දුන්නේ ඇති පිළිගන්නවා. දෙසතුරුක් දැරියේ කතරක් මහ පොළොව සම්පා කළ ඇති පිළිගන්නවා. රාගයේම දීපංකර පාදමෝමේදී අස්ස ධර්ම සමවදානයේ නියත විවරණ ලබාගත් ඇති පිළිගන්නවා. මනුෂ්‍ය ලෝක උපදින්න ප්‍රථමයෙන් තව දුෂිත දිව්‍ය ලෝකයේ හේතකේතු දෙව් රජ කෙනෙක් සිටේ දසදහසක් වන දෙවමෝගේ ආරාධනය පිළිගත් බව පිළිගත්. පස්මා බැලුම් බලා මෞඛ්‍යයන් වෙත සමිනේ සතෝ සම්පජානකාරීව ප්‍රතිසන්දිගත් බව පිළිගත්. ප්‍රතිසන්දිගත් දාසේ දසදහසක් ලෝක ධාතු වල ප්‍රාත්‍යාරි සිද්ධ වූ ඇති පිළිගත්. උත්පත්ති මංගල්‍යයේ ප්‍රාත්‍යාරි සිද්ධ වූ ඇති පිළිගන්නේ. එවැගේම වාස 16 දී සිල් ප්‍රදක්ෂෝ ඇති පිළිගත්. එවාගේම රාජ්‍යශ්‍රියට පත් වූ බව යශෝදරා දේවිය සමග සිට රාහුල පුත්‍රයන් උකන්නදාසේ අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වෙච්ච බව ආලාර සාලා මුද්දකරා පුත්‍රයන් වෙත පැමිණ සාකච්ඡා කළ ප්‍රමණින් ඥාන සමාපatti ලැබූ බව මහා ප්‍රධාන වීර්ය වැඩූ බව ලැබුම් පිළිවෙත සොයාගත් බව බුදේන දාසේ අලියම් කාලයේ පස්මහා හිමියක් දුටු බව සුජාතාව පිළිතුරු පිළිගන්නෝ අයුරු එවාගේම සෝත්‍ය ප්‍රාසන කුමාර එකතන මිතු පිළිගන්නෝ අයුරු බොමුලා වෙත වැඩම කරවෝ ආකාරය බොමුලාරා වැඩේඳගෙන මාර පරාජය කොට ලෝතුරා දුක්ඛත්තේපත් වූ ආකාරය ඔක්කොම පිළිගන්න. එවාගේම දල්සක්කය තුන් දේශනිය ගැන පිළිගන්න. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසු අනුව්‍යංජන ලක්ෂණ ආදී රූපකා සම්පත්‍ය ඇති බව පිළිගන්න. ඒ සාරවත්යන් වහන්සේ දසෝ සුපරිසුද්ධ වූ ශ්‍රේෂ්ඨ ධර්මයේ ස්වාක්ඛාත බව පිළිගන්න. සාන්දෘෂ්ටික බවක් පිළිගන්න. අපාලික බවක් පිළිගන්න. ඒකාශික බවක් පිළිගන්න. ඕපනයික බව පිළිගන්නවා. පස්චාත්කම් වේදිකාම්බ විඤ්ඤෝහි ගුණ ඇති බව පිළිගන්න. ඒ ධර්මයට අනුව මඟඵල නිවන් ලබාගත් ආර්ය මහා සංඝ රත්නයේ සුපතිපන්න නම් බවද සුදුපතිපන්න නම් ගුණ ඇති බවද ඥායපතිපන්න ගුණ සමන්විත බවද සාමීච ප්‍රතිපන්න ගුණ සමන්විත බව පිළිගන්න. එවාගෙම ආහුනේය ගුණයෙන්, පාහුනේය ගුණයෙන්, දක්ෂිනේය ගුණයෙන්, අන්නේ කරණීය ගුණයෙන් සහ අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණයෙන් සමන්විත බව පිළිගන්න. මේ දෙයට බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය පිළිබඳව සදපත්යෙන් පිළිගැනීමක් වෙනනම් ඒකට කියනවා ශ්‍රද්ධා කියලා. ඒ ශ්‍රද්ධාවේ එකේ පිළිගැනීමට කියන සද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා කියලා. තමන් ජීවිතයේ දුකක් ගොම්නසක් කනගාටුවක් ආගයක් දෝෂයක් මෝහයක් දැනීමක් ආවම දේවාල ගාමියන් නැතුව සායි බබාගනි සාංකෝරයන් සොයා යන්නේ නැතුව වෙනත් යන්ත්‍ර මන්ත්‍ර ගුරු කම්පස්සේ යන්නේ නැතුව නිකරුණේ කල්ගවන්නේ නැතුව බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය සිහි කරනවා එසේ රත්නත්‍රය සිහි කරලා හිත පාදවා ගන්නවා ඒකට කියනවා සම්ප්‍රසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා දාන සීල භාවනාදී කුසල ක්‍රියාවන් කරන්න අවස්ථාවක් ලැබිච්චාම යම් යම් බාධාවල් එන්න පුළුවන්. විශේෂයෙන්ද බඩේ අමාරු ඇඟේ කොටේ රිදුම්, සැක්කුම්, එහෙම නැත්නම් ජල ගැලීම්, වර්ෂාව, සීතල උණුසුම නැතිමඳුරු දෙයදා වෙනත් වෙනත් මෙලෙස බාධාවන් එන්න පුළුවන්. එවැනි අවස්ථාවල තමන් හිතෝ කතෝ කිං සමතේ කවදාකවත් පස්සට ආදී නොතබා සෝර වීර සංග්‍රාමයේ යෝධයෙක් වාගේ උද්‍යෝගීමත් ඉදිරිපත් වෙලා කුසල ක්‍රියාව කරන්නේ යෙදෙන්නේ සම්පක් සම්දන ලක්ෂණ ශ්‍රද්ධාව නිසායි. අර මහා බෝසතාණන් වහන්සේ කදිරංගාර බෝධිසත්ව කාලයේදී ගිනි අඟුරු වල මැද්දට පැනලක් ගාන දුන්නේ අන්න සම්පක් සම්දන ලක්ෂණ ශ්‍රද්ධාව යානුභාවී. ඒ වගේම මඬට ඉන්නක් හිතේ වනම් වැටෙනවා. ධාම්‍යාගොඩ කින්නක් හිතේ වනම් වැටෙනවා. එහෙම නැතුව ගමක් නගරයක් දොරටුව ළඟ ඉන්ද්‍ර කියලා සිටවන ඉහි කඩුවේ කනුවක්. මේ කනුව හර ඇති දව කොටයක් හතරේයක් පොළවේ ඉඳනවා හතරේයක් පොළවෙන් උඩටම කියලා කියන්නේ ඒක තමයි ඉහි කඩුවේ ඉන්ද්‍ර කියලා කියන්නේ. මේ ඉන්ද්‍ර කියන්නේ අධිය කොටවත් ගලවන්න බෑ. ඒගම්බ වාසයට සොලවන්න බෑ. ඒ වාගේ තමයි තුනුරුවන්ගේ ගුණ කෙරෙහි පිහිටුවාගත්ත නොසැලෙන ශ්‍රද්ධාවට කියනවා ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහා ශ්‍රාවකත්වයේ අග්‍ර ශ්‍රාවකත්වයේ පසාගෙන එන ජීවරණ ප්‍රතුන් ලබාගත් බෝසතාණන් වහන්සේලාට භවෙන් භවයට පිහිටුන ශ්‍රද්ධාව. ඒකට කියනවා ආගම ශ්‍රද්ධාව කියලා. ඒ වගේම මාර්ගඵල ආදීන් පහළ වෙන ශ්‍රද්ධාව අධිගම ශ්‍රද්ධාවයි. ඒක මායයට සලවන්න බෑ. දිනක් බුදුරජාණන් වහන්සේ සූනම් වස්සමාන ඔබතුමා සමන් වෙත පැමිණියාම ධර්ම දේශනා කිරීමෙන් ඔහු සෝවාන් වුණා. සෝවාන් වෙලා සීනෙකට ගියාම එන්න බුදු කෙනෙක් ආවා. ඇවිල්ලා කියනවා මානවකගේ ටිකක් අහන්න මේක පෙර මං කියවා නේද සංස්කාර සීල සංස්කාර අනිත්‍ය දුක්ඛයි අනාත්මයි කියලා. එහෙම නෙමෙයි සමහර සංස්කාර නිත්‍යයි සමහර සංස්කාර සැපයි සමහර සංස්කාර ආත්මයි කියලා විපරීත බණක් කියුවා. ඉතින් මේ සෝනම් වාස්ස මානෝක දැන් සෝවාන් වෙලා ඉන්නේ. එතුමාගේ හිත සලනේ වෙන්නේ ශ්‍රද්ධාව සලවන්නේ නැහැ. එතුමා කල්පනා කළා බුදුවරයන් වහන්සේලාට වචනම වර්ධින්නේ නැහැ. වරක් කියේ නැවත සංශෝධනය කරන්න සිදුවෙන්නේ නැහැ. මේනම් බුදු කෙනෙක් වෙන්න බෑ. බුදු වේසින් ආපු කෙනෙක් වෙන්න ඕනේ කියලා එම සම්මුන්නාසේ කවුද කියලා. මාර්ගයේ උත්තරය බොරු කියන්නේ නැහැ. මානාලික කමනිකාගේ අපරාධය කරන්නේ. එයා හිතා මං වසවර්ගීය පුත්‍රයා කියලා. පස්සේ චූරම්බත් මානවකේ අසුරසනක් ගහලා කිව්වා වසවර්ගීය පුත්‍රයේ ඔබෙන් එක්කෙනෙක් මේ 100ක් 1000ක් ආවත් මානද අවබෝධයේ කොළවන්න බෑ කිව්වා මොහු වසුරු දානවා. මේ වාගේ සෝවාන් වුණාන් පස්සේ පිළිද ශ්‍රද්ධාවට කියනවා අධිගම ශ්‍රද්ධාව. එයින් ලෝකෝත්තර ශ්‍රද්ධාවක් අධිගම ශ්‍රද්ධාව. අනිෂ්ඨ ලෞකිකයි. දැන් එතකොට මෙන්න මේ ශ්‍රද්ධාව යම් කෙනෙකුගේ හිතේ නිතර නිතර හොඳින් පවතිනවා නම් ඒකට සද්ධා සම්පදාව කියනවා. සද්ධා සම්පදාව තියෙනවා නම් සැබවින්ම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ පිහිටෙනවා. සෑම සත්‍යයන් කෙරේ කරුණා මෛත්‍රී පිහිටෙනවා. ඒසා කවදාකවත් සතෙක් මරන්න හිතෙන්නේ නැහැ. අනුන්ගේ සතු නූල් කොටක්වත් වංචාවෙන් ගන්න හිතෙන්නේ නැහැ. මිත්‍යාචාර හිතක් පහළ වෙන්නේ නැහැ. බොරුවක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. සුරාපාන සඳහා හිතක් පහළවන්නේ නැහැ. හේලාම්බසක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. හර්ෂ වචනයක් කියන්නේ හිතක් පහළ වෙන්නේ නැහැ. නිෂ්ඵල වචන කියන්නේ හිත පහළ වෙන්නේ නැහැ. අනුන්ගේ දේශ ආශා කරන්නේ හිතෙන්නේ නැහැ. අනුන්ව ක්‍රෝධ ඊර්ෂ්‍යා කරන්නේ හිතෙන්නේ නැහැ. එවාගෙම නිසිරුදු ගන්නෙත් නැහැ. මේ දස අකුසලෙන් සම්පූර්ණයෙන් වැළකෙනවා සද්ධා සම්පත්තිය නිසා. ඒ ශ්‍රද්ධා සම්ප්‍රත්‍යයෙන් ඉන්න නිසා බොහොම අනලස්ව තමන්ගේ ව්‍යාපාර කටයුතු ධාර්මිකව දියුණු කරනකොට දැනෙන් ධනෙ ලැබෙනවා. ධනෙ ලැබෙන්න වගේම ශ්‍රද්ධාවන්තයා බැවින් ගුණ කතාවක් පිරිවර සම්ප්‍රත්‍යයක් වැඩෙනවා. ඒ වගේම නිරෝගී සෝයන් දීර්ඝ ආශයක් වැඩෙනවා. ආයත කෙලවරේ කාන්තේම සුගතිගාමී වෙනවා. සීල සම්පදා නමින් දේශනා කළේ වාස බෞද්ධයන් විසින් නිත්‍ය වශයෙන් පංචශීලය සමාදන්ව රකින්න පුළුවන් ආදී වර්තමක ශීලය සමාදන්ව රකින්න පුළුවන් උපෝසත වශයෙන් ඒවා සමාදන් වෙන්න පුළුවන් නිත්‍ය වශයෙන් දස ශීලය සමාදන් වෙන්න පුළුවන් ඒ කවර හෝ සමාදන් වෙන ශීලය අකණ්ඩ අච්චිද්‍ර අසබල අසල්මාත බුද්ධිස්ස විඤ්ඤුප්පසත් අපරාමන්ත සමාධි සංවර්ධනයේ තේන අංගයෙන් ආරක්ෂා වෙනවා නම් අන්න සීල සම්ප්‍රදායයි. අකණ්ඩ කියන්නේ මුලින් අගින් සික ප්‍රජාක් නොමිද රැකීමයි. අච්චිදර කියන්නේ මැදින් සික ප්‍රජාක් නොමිද රැකීමයි. අසබල කියන්නේ සේලියද ශික්ෂාපද කීපයක් දිලගන්නේ නැතුව රැකීමයි. අකාල මාස කියන්නේ තනින් තනින් සික ප්‍රජ නොමිද රැකීමයි. බුජේ කියන්නේ මම සීලවන්තයෙක් බව අනිත්‍ය දැනගනිත්වා කියලා මට කවුරුත් වඳිත්වා පුදස්වා ගුණපතනේ කෙරෙත්වා මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබේවා සීලය නිසා කළ හේතුවත් අන්න තෘෂ්ණාවට වහල් වුණා. ඒ වාගේ තෘෂ්ණාවක් පහළ කර නොගෙන නිස්සරණ අධ්‍යාසයෙන් සීලය රැකීමද කියන බුද්ධිත් සීලය කියලා. විමුක්ත සත්‍ය කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දැක්කොත් සාධුකයක් සතුට වෙන්න පුළුවන් ඇති ප්‍රඥා සීලය විමුක්ත සත්‍ය සීලයයි. අපරාමර්ථ සීලය කියන්නේ මම මේ සීලය නිසා ඊළඟට දෙව්ලෝ යන්න ඕනේ, සත්දෙව් රජ වෙන්න ඕනේ. එවාගෙම බ්‍රහ්ම සම්පන්න ලබන්න ඕනේ, සත්‍විති රජ වෙන්න ඕනේ. කාන්තා පක්ෂ කෙනෙක් නම් මම දෙව්ලොවගේ සත්දෙව් රජුරුවන් අගමනයේ වෙන්න ඕනේ. මේ වාගේ නොයෙක් නොයෙක් ජීවේ මානුෂාගේ ලෞකික සම්පත් ඇතුව සීලය නිසා පරාමත්තයි. සුත්නාවෙන් දුක්යෙන් අල්ලා ගනු ලැබූ සීලයක් වෙනවා. එසේ නැද්දුව මගේ මේ ශීලය අසවල් බෝධි ඥානයෙන් 1500ක් කෙලෙසුන් ජයගෙන අමාම නිවන් සුව ලබන්න හේතු ආසනා වේවා කියලා ලක්ෂණා සීලය අපරාමර්ථ සීලයයි. සමාධි සංවර්ධනක සීලයේ මේලස ආරක්ෂා කළ සීලයක් ඇති සීලවන්තයාට දහස් මුලදියක් යාදී උනත් හිත සමාධි වෙනවා. එදකවා කුටියේ හේතියක් හිත සමාධි වෙනවා. ගලිතලාස් ගල්කලාස් හේතියක් හිතේ සමාධි වෙනවා. වාඩි වුණත් හිත සමාධිය වෙනවා. හිතගෙන හිටියා හිත සමාධිය වෙනවා. වාඩි වෙන ඇවිදින්න හිටියා හිත සමාධිය වෙනවා. සායනගත හිටියා හිත සමාධිය වෙනවා. මොකද සීලේ පිරිසුදුයි. සීලේ පිරිසුදු නිසා අනිත් සීල වලින් ආනිසංස රාශියක් ජීවිත ලැබෙනවා. විනයෝ සංවරත්තාය ඒ සීලය සංවර වීම පිණිසයි. සංවරෝ අවිපටිසාරත්තාය ඒ සීලවන්ත බව පසු නොසැලීම පිණිසයි. අවිප්පටිකාරෝ පාමොඤ්ඤත්තාය එසේ විපිලිකර නොවේන ලදරු ප්‍රීතියට නිසයි පාමොඤ්ඤම් පීතස්සහාය ලදරු ප්‍රීතිය පස්වනක් නිරාමිෂ මහත් ප්‍රීතියට නිසයි හේති පස්සද්ධාය ඒ නිරාමිෂ පස්වන ප්‍රීතිය කාය චිත්ත පස්සද්ධේත නිසයි පස්සද්ධේ සුතත්තාය කාය චිත්ත පස්සද්ධේ කායික මානසික නිරාමිෂ සතියේ නිසයි සුඛං සමාදත්තායේ කායික මානසික නිරාමිෂ සැපය චිත්ත සමාධිය කිනිසයි සමාධි යථා භූත ඥාන දර්ශනස්ථායේ සමාධියේ ඉදේව්‍ය ඥානයේ භංග ඥානයේ ලැබෙන කිනිසයි යථා භූත ඥාන දර්ශනන් නිද්දත්තායේ යථාභූත ඥාන දර්ශනය භාසුකාඨාන ඥාන ආදීනව ඥාන නිබ්බිදා ඥාන මුංජිතු කම්මිතා ඥාන පරිසංකානුපස්සනා ඥාන සංකාරුපේක්ඛා ඥාන පිණිසයි නිබ්බිදා විරාගස්සාය ඒ ඥාන පරම්පරාව විරාග සංඛ්‍යාතේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඥාන පිණිසයි යාගෝ විමුක්තාය ඒ සතර මාර්ග ඥානයේ සතර ඵලයේ උපදවා ගැනීම නිසායි විමුක්ති විමුක්ති ඥාන දර්ශනාය ඒ ලෝකෝත්තර සතර ඵලයට පත් වීම නිසා සත්‍යනේක්ෂා ඥානයේ පහළ වෙනවා ඒක නිසායි විමුක්ති ඥාන දර්ශනං අනුපාදා පරිනිබ්බානත්ථාය එනේ විමුක්ති ඥාන දර්ශනයෙන් නම් සංනා දිට්ඨි උපාදානාදී සියල්ල අත්හැර දමා යන අනුපාදා පරිනිර්වාණ සංඛාත අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමයි. ඒක දත්තා කතා දහම් කතාව අවශ්‍යන්නේ මේ පිණිසයි. ඒක දත්තා මන්තනා ධර්ම සාකච්ඡාව අවශ්‍යන්නේ මේ පිණිසයි. ඒක දත්තං සෝතාවදානං දසවන්නමාගෙන දහම් නැසී යත්තේ මේ පිණිසයි. යදිදං අනුපාදා චිත්තස්ස විමුක්ඛෝ මේ තේන තෘෂ්ණා දෘෂ්ටි උපාදානයන්ගෙන් සදාත වැළකීලා අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම නිසායි මෙන්න මෙහෙම රාස්නා සීලය මේකට කියනවා සමාධි සංවර්ධනික සීලය දැන් ඉතින් මේ විදිහට සලකා ගත්තාම මේ සීලවන්තයා සීල සම්පදාමේ යුක්ත බැවින් සබඳින්ම නිත්‍ය වශයෙන් පංච සීලය රකින්න ආජීවස්සම සීලය රකින්නවා පස්වෙන් දසාකුසලෙන් වළකිනවා එනිසාම අප්‍රමාදව තමන්ගේ ජීවනෝපාය කටයුතු කරන බැවින් ශීලවන්තයාට ධාර්මිකව ධනෙ ලැබෙනවා ශීලවන්තයාගේ යතෝ කීර්තිය දසත පැතිරෙනවා ශීලවන්තයා ශීලක ශීලවන්තකම නිකාම නිරෝගීව චිර ජීවණයෙන් ජීවත් වෙනවා ශීලවන්තයා අවශ්‍ය කෙලෙරේ කාන්තේම සුදුසුකාරායන වෙනවා කුමිනේ කාරණය යාග සම්ප්‍රදාය ත්‍යාග සම්ප්‍රදාය නමින් මෙතන හඳුන්වන්නේ මෙහෙමයි කරුව හයකින් ත්‍යාගය පුරුදු කරනවා. විගතව මල මස්සේරේන ඡේදකාගාරං අධ්‍යාවසති මුත්තචාගෝ පායතපානි යාසයෝගෝ වස්සගරතෝ දාන සංවිභාගරතෝ මේකේන ලක්ෂණ අනුව ත්‍යාගය පුරුදු කරනවා. විගතමල මස්සේරේන ඡේදකාගාරං අධ්‍යාවසති කියන්නේ gedara වාසය කරන්නේ මසුරු මල හිතින් ඉවත් කරලා මට යමක් කාට හරි පරිත්‍යාග කරගන්න ලැබේවා කියන චේතනාවෙන් තමයි දවස ගෙවන්නේ. ඒක පළවෙනි ලක්ෂණය. රාගයෙන් මුත්තේචාගෝ කාට නමුත් යමක් පරිත්‍යාග කරනවා කිසිම ආශාවක් නැති. දී යන්නේ පරිද්දන්න, දුකියන්න, මගියන්න, අසරණ යන්න, ත්‍රි සංස්කාරාද පවා යමක් පරිත්‍යාග කරන්නේ කිසිම දෙයක් අපේක්ෂා නොකර. බලාපොරොත්තු නැත්නම් තෘෂ්ණාවක් නැහැ. කයස කාණී අත හොදාගත්ත ගමන් වගේ ඉන්න යමක් පරිත්‍යාග කරන්නේ. යාස යෝගෝ කවුරු හරි ඇවිල්ලා අනේ මට සහභාගී වුණේ කියලා ඉල්ලන්නේ සුදුසු ඇටියට ඉල්ලුවොත් නොදී ඉන්නේ නැතුව පරිත්‍යාග කරනවා. වස්සාග්ග රතෝ සමේලාම බෙදා හදා දෙන්න පුරුදු වෙනවා. එවාගෙම දාන සංඝාග රතෝ තමන් උපේන දෙයින් අග්ගස දාණය දෙනවා. තමන් පරිභෝග කරන්නේ කෙනෙක් ඉන්නොත් ඒක දෙනවා. මෙන්න මේ කර්මයෙන් යුක්තව පරිත්‍යාගයේ පුරුදු කිරීමේදී කියනවා ත්‍යාග සම්ප්‍රදාය කියලා. මේ ත්‍යාග සම්ප්‍රදාය යම් කෙනෙකුගේ හිතේ දිනු කරගත්තා නම් ත්‍යාගවන්තයා සදා ශ්‍රද්ධාවන්තයෙක්ද වෙනවා සීලවන්තයෙක්ද වෙනවා. ඒක ත්‍යාගවන්තයා අප්‍රමාදව කටයුතු කරන බැවින් ඥානින් ධනවත් වෙනවා. එවාගෙම ත්‍යාගවන්තයාගේ ගුණ සතනේ යසෝ කීර්තිය සැතිරෙනවා. ත්‍යාගවන්තයා ත්‍යාගවන්තකම නිසාම නිරෝගී වෙනවා දීර්ඝාස නිදෙනවා. ත්‍යාගවන්තයා හේතුයෙන් සුගති ලෝකයක උත්පත්තිය ලබනවා. හතරෙනි කාරණේ තමයි පඤ්ඤා සම්පදා. පඤ්ඤා සම්පදාවේ ප්‍රභේද රාශියක් තියෙනවා. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා කොටස් තුනකට බෙදෙනවා. බණ ඇසීමෙන් දහම් පොත්පත් කියවා ගැනීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ලබන ආභෝධයට කියනවා සුතමේ ඥානෙ කියලා. චින්තාමය ඥානය කියන්නේ තමන්ම තමන් හිතාමතා යම් යම් දේ කරන ආબોධ කරගන්නවා ඒක චින්තාමය ඥානය. භාවනාමය ඥානය විශේෂයි. මෙතන පඤ්ඤා සම්පදාය භාවනාමය ඥානයයි. භාග්‍යතුන් වහන්සේ සිටුවරයාට දේශනා කළා හිතානෙනි මේ හිත අඳුරු කරන්නා වූ උපක්ලේශ පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද නීවරණ කියන ආශාව, ව්‍යාපාද නිවර්ණය කියන්නේ හිතේ තරහව. සීන මෙද්ද නිවර්ණය කියන්නේ හිතේ ඇලිමැලි අලසකම. උද්දච්ච කුක්කුච්ච නිවර්ණය කියන්නේ හිතේ දසංසුන්කම හා පසුතැවිල්ල. විචිකිච්ඡා නිවර්ණය කියන්නේ සැකේ සංසාර. මේවා හිතේ පහළ වෙනකොට හිත අන්ධකාරයි. එකට ආභෝධයක් ලැබෙන්නේ ධානයක් සමාධියක් උපදින්නේ නැහැ මේවා පහ තියෙනකොට. එයා මැඩ පාස් ගන්න භාවනා කරනවා. කාමච්ඡන්ද නීවරණය නැඩපාත් වෙලා සමාධියක් උපදවා ගන්න පිළිතුල් භාවනා වඩන අසුභ භාවනා වඩන. ඒකෙන් ඥාන උපදවාගෙන විපස්සනාක් නැගෙනවා. අන්න ප්‍රඥා සම්පදාවක්. ව්‍යාපාදයේ නැඩපාත් ගන්න මෛත්‍රිය වඩනවා. කරුණා වඩනවා, මුදිතා වඩනවා, උපේක්ඛා වඩනවා. එන් ඥාන උපදවනවා. විපස්සනාවත් වඩනවා. මෙන්න සංඥා සම්පදා. සීන නිද්දේ නැඩපාත් ගන්න ආලෝක සංඥා වඩනවා. රාත්‍රී කාලයේත් මහා මද්දාන වාගේ හිතාගෙන ආලෝක සංඥා ඇති කරන ඥාන උපදෝන. ඥාන උපදවලයි ප්‍රශ්නාවට හැරෙනවා. අන්න පඤ්ඤා සම්පදා. උද්දච්ච කුක්කුච්චේ නැඩ පවත්වන්නේ ආනාපාන සතිය වඩන. එන් ඥාන උපදවා විපස්සනාවට හැරෙනවා. ඒ පඤ්ඤා සම්පදා. විචිකිච්ඡා නැඩ පවත්වන්නේ බුද්ධ අනුසතිය වඩනවා. එයින් උපචාර සමාධිය ලැබනවා විපස්සනා ඥාන වඩනවා. මෙන්න පඤ්ඤා සම්පදා. මෙම පංච නීවරණ මැදසවත්වාගෙන එක නිරන්තරයෙන් ත්‍රිසිදුව කුසාසිත පෙළි පෙළි පහළ වෙන හැටියට යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරමින් මෙන්න මේ භාවනා ක්‍රමයන් අත්හදා ගන්නවා නම් කලපුදු කර ගන්නවා නම් පුහුණු කර ගන්නවා නම් එයින් ලැබෙනා වූ චිත්ත සමාධියෙන් ලැබෙන ප්‍රඥාවට කියනවා සංඥා සම්ප්‍රදා අර මුලින් සඳහන් කළ ශ්‍රද්ධාවක් සීලයක් ත්‍යාගයක් මේකට උපනිශ්‍රේ වුණා මේ තුන ඇත්තන් තමයි මේ ප්‍රඥාව පහළ කරගන්නේ ලැබෙන්නේ. භාවනාවක් කරන්නේ මේ තුන ඕනේ කරනවා. ශ්‍රද්ධාව ඕනේ, සීලය ඕනේ, ත්‍යාගය ඕනේ. ඒවා පිහිට කරගෙන දැන් මේ භාවනා ඥානෙ පහළ කරගන්නේ. හැබැයි අර තුනට වඩා විශිෂ්ටයි මේ භාව ප්‍රඥා මේ සම්පදාව. ඒකවල ප්‍රඥා සම්පදාය ඇති ඥානවන්තයා සදා ශ්‍රද්ධාවන්තයෙක් වෙනවාමයි. සදා සීලවන්තයෙක් වෙනවා. සදා ශ්‍රද්ධා ත්‍යාගවන්තයෙක් වෙනවා. එවාගේම සැබෑම අප්‍රමාදී කෙනෙක් වෙනවා. හැනට සුදුසු නුවණ අසුරවා ගන්න ගන්නවා. ඒ නිසා ධාර්මිකව ධනවත් වේවා. යසෝ කීර්තියක් පැතිරෙනවා. නුවණ නිසාම නිරෝගී සුවයෙන් චිර ජීවනයේ යෙදෙනවා. ඒ වගේම ආයු කෙලවරේ කාන්තේම සුභති ලෝකයකට යනවා. දැන් ඔන්න පහදා දුන්න බුදුරජාණන් වහන්සේ දැනින් ධනවත් වෙන්න යසෝ කීර්තිය ලබන්න නිරෝගීව දීර්ඝාසු යෙදෙන්න සුගතියකට යන්නේ හේතු හතර පහදා දුන්නා. සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඊළඟට දේශනා කළ කාරණා හතරක්. ඒ කියන්නේ මේ සද්ධාව, සීලය, ත්‍ෘතය, ත්‍යාගය ඥානය දීක කරගෙන ධනවත් වුණා මාගේ. ඒවා ප්‍රයෝජන ගන්න ඇති ආකාර හතරකින් දේශනා කළා. ප්‍රයෝජන ගන්න හැටි මෙහෙමයි. තමන් සැප විඳිනවා. තමන් හොඳට කැම දෙන දුම් පැලදුම් පරිභෝග කරනවා. යාන වාහන හැම දෙයක් පරිභෝග කරනවා අර සම ජීවිත ජීවිතතාව ඇති ඊළඟ තමන්ගේ දෙමව්පියන් හොදෙන් පෝෂණය කරවා ගන්න තමන්ගේ අමුදරුවා තමන්ගේ ශ්‍රේණික සේවිකාවන් තමන්ගේ අසල්වැසියන් තමන්ගේ දෙමිතුරන් හැම දෙනාටම අවශ්‍ය විදිහට සංස්කලකෙන සංඝා කරමින් ඒ අතංග පෝෂණය කරගන්න ඒ සඳහා ධනෙ වැය කරනවා ඒ ධනෙ වැය කරන්නේ යමක් ලබා ගන්න හැම නෙමෙයි. ආසාවෙන් නෙමෙයි. ඥානවන්තවයි කරන්නේ. දෙමෝපියන් සැලකන්නේ බොහොම ඥානවන්ත කල්පනාවකින්. මේ දෙමෝපිය අපට කුඩා කාලේ මේ විදිහට සැලකන යතුනේ හොඳ දරුවන් වෙලා ඉන්නේ. දෙමෝපිය අපේ දෙවියෝ, දෙමෝපිය අපේ බ්‍රහ්මයෝ, දෙමෝපිය අපේ බුදුවරු, දෙමෝපිය අපේ තින්කෙත, දෙමෝපිය අපේ ගුරුවරු. එසා අපේ දෙමෝපියන් අපි මේ කරන සංග්‍රහය මෛත්‍රියෙන් කරුණාවෙන් කරනවා. මගේ මේ සෑමදී ලැබුම් පළඳුම් දෙහෙත්තේ සමුපස්සාමියක් සගේ දෙමෝපියන් දීවි ඖෂධ වැනි වෙලා දෙමෝපියන්ගේ තේ ශ්‍රද්ධාව වැඩේවා, සීලය වැඩේවා, ශ්‍රුතිය වැඩේවා, ත්‍යාගය වැඩේවා, ඥානය වැඩේවා, සමත භාවනා වැඩේවා, විපස්සනා භාවනා වැඩේවා, දෙමෝපියෝ දෙන්නා සතර දුකින් අත්මිදී අමා මහ නිවන් දකිත්වා කියලා කරුණාව මෛත්‍රිය පෙරදු කොටගෙන ඥාණයෙන් තමයි උපස්ථාන කරන්නේ. දරුවන් සැලකන්නේත් එහෙමයි. මේ දරුවෝ අභවාගේ සංසාරයේ ජාත ජරා මරණ හිඳ හිඳ ආදාසයේ දරුවන් බව තාවා. මේ දරුවන් අපි සංග්‍රහ කරනවා. සෑමෙන් දීමින් ඇදමින් තනදමින් හැම දෙයකින්ම දෙහෙතෙන් හේතෙන් අපි මේ කරන සංග්‍රහය මේ දරුවන්ගේ හිතේ කුසල් සිත් පහළ වෙන්න උපනිශ්‍රේ වේවා මේ දරුවෝ ශ්‍රද්ධාවන්ත වෙත්වා සීලවන්ත වෙත්වා සුතවන්ත වෙත්වා ත්‍යාගවන්ත වෙත්වා ඥානවන්ත වෙත්වා ගුණ නුවණැත්තෝ වෙත්වා බෝසත් ගුණැත්තෝ වෙත්වා මේ අත්ෝ දාන සීල භාවනා කුසල රැස් කරලා මෙලොව පරලෝකයගෙන සතර සතරින් එතර වී අමා මහ නිවන් දකිත්වා කියලා කරුවන් සංග්‍රහ කරනවා. ඔය වගේ නෑදෑයන් හිතෙන් මිතුරන් සේවක සේවිකාවන් අසංගයන් ආගන්තුකයන් හැමදේට සංග්‍රහ කරනවා. එතකොට මේ සංග්‍රහය නිදානයක්, පුණ්‍ය නිදානයක්. ඒ සඳහා කරන වැය වේදම් අස්ථානගත වීමක් නොවේ. ඒවා නිදාංගත වුණා. එන්න පළවෙනි ජයග්‍රහණය ඒකයි. ඊළඟට කාට කාටත් වෙනවා රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අප්‍රිය අමනාප කුජලයන්ගෙන් යම් කරදරෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී කම්පා වෙන්නේ නැතුව, ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, වෛර කරන්නේ නැතුව, සැලකම් හිතන්නේ නැතුව මනනුවන මෙහෙවන ධනෙදාය කරනවා. සාධිතිනුගෙන් ධර්මයේ කරදරයක් ආවත් ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ දෙනියෙන් ධනෙදාය කරනවා. මේ රජතුමා දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ඥානෝ නැති කෙනෙක් වේවා, ධර්මික වේවා. මම මේ පරිත්‍යාගන ධනය මගේ ධනේ රාජසන්තය කරනවා නම් ඒ රාජසන්තය කරන ධනය මේ රජුගේ සිතේ කුසාසිත පහළ වෙන්න හේතු වේවා මගේ දාන පාරමිතා කරා ගන්න හේතු වේවා මේ රජ්‍යව සසර දුකින් අත මිදී නිවන් දකීවා කියලා ඒ පරිත්‍යාග කරනවා. ඒ කියන්නේ බලාත්කාරයෙන් ගන්න ප්‍රසත් පරිත්‍යාගයක් කරනවා. සොරුවිසින් සොරුන් Taman යමක් පැහැරගෙන ගියා නම් දැක දැක හෝ නොදැක හෝ දැනගත්තා නම් ගෙන ගිය බව ඕන්වත් මෛත්‍රී කරනවා. සතරදී මම අනන්ත ජාතු වල අනුන්ගේ දේ හොරකම් කරන්න ඇති. එනිසා මගේ දේ හොරකම් කරන්න යැත්තන් හිතුණා නේද? ඒ අත්ංග මට වාගේ අකුසල විපාකයක් නොවේවා. ඒ අත්ංග මගේ වස්තුව දිව්‍ය ඖෂධයක් වැනි වේ. ඒ අත්තු පරිහරණය කරන හැම වාරයක් පාසා හිත කුසල් සිත් පහළ වේවා. එයත්ං හිතේ සද්ධා සීල සුතේ ත්‍යාග ඥාන වැඩේවා. එයත්ෝ පස්සමෙන් දසා කුසලෙන් වැළකීලා යහපත් ධාර්මිකයි බවට පැමිණෙත්වා. එයත්ෝද සතර දුකින් අත මිදී නිවන් දකිත්වා කියලා පරිත්‍යාග චේතන ඇති කරගන්න. මේ වගේ ජීන්යෙන් ජනයෙන් විනාශ වෙන්න ගියත් ඒකමයි. අනන්ත ධාතු වල අපේ සංසක දේවල් ජීන්යෙන් ජනයෙන් විනාශ වුණා. නමුත් එදා අපට යෝනිසෝ මනසිකාර්ය හසුරුවන්න ලැබුණඳ දාන්නේ නැහැ. අද මේ ගින්නින් ජලයෙන් විනාශ වෙච්ච අපේ ධනය මේවා තමයි ලාභෝ අලාභෝ ආයතෝ යසෝ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ යම් කිසි හේතුවක් නිසායි යම් කිසි අකුසල හේතුවක් නිසායි මා සතුදේ විනාශ වුනේ මේ වගේ විනාශයක් ලෝකේ කාටවත් නොවේවා මේ විනාශ වූ ධනය කෙරෙහි මගේ යම් කිසි බැඳීමක් තිබුණා නම් මින් ඉදිරියට මට ලැබෙන සෑම සම්පත්තියක් වලපතක වියත්ක්මින් ඇලෙන්නේ නැතුව පරිත්‍යාග කරගන්න මට වාසනාව වේවා කියලා හිතේ ප්‍රීතිය සතුට ඇති කරගන්නවා අනිත්‍යතාව මෙනෙහි කරගන්නවා මේ වාගේ සමාගයේ වස්තුවට යම් යම් බාධාවක් ආවා නම් ඉතින් දෙත් නැනනෝරෙන් යුතුව වස්තුව වේදම් කරලා ජය ගන්නවා ඒ සඳහා ජයසල ධනිය අස්ථානගත වුණේ නැහැ නිදාංගත වුණා ඊළඟට තේනවා තුන්වෙනි ජයග්‍රහණය හැටියට ඥාති බලේ, අතිසි බලේ, සුබ්බතේත බලේ, රාජ බලේ, දේවතා බලේ කියලා යුතුයම් පහක් ඉෂ්ට කරන්න තියෙනවා බෞද්ධයෙකු විසින්. ඥාති බලේ කියන්නේ තමන්ගේ නෑදෑයෝ ඉන්නවා, දුප්පත් අය ඉන්නවා, පොහොසත් අය ඉන්නවා. ඒ ඒ අයට දානය, මේ වචනේ අර්ථචර්යාව සමානාත්මතාව දින කරුණු හතරෙන් සංග්‍රහ කරනවා. යම් කෙනෙකුට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මිල මුදල් යම් යම් දේවා ද්‍රව්‍ය ඒ අවශ්‍ය දේ සපයා දීමෙන් එයත් අන්න දානයේ පරිත්‍යාග කරනවා. යම් කෙනෙකුට දාන යමක් අවශ්‍ය නැහැ. එයත් අන්න ඕන මුරුදු මොලොක් වචන ඒ නිහිරි වචනෙන් සංග්‍රහ කරනවා. යම් කෙනෙකුට නිහිරි වචනේ නෙමෙයි අවශ්‍ය දියුණුවට උපදෙස් ටිකක්. ඒ අතර දියුණුව සඳහා උපකාර වෙනවා. ස්වාමීයම ඒ අස්තන් කෙරෙහි සමාජයේ සමානත්වතාව හොඳින් පවත්වන ඇතිතනක් නැතිතනක් මිත්‍රත්වයේ නොමිද ආරක්ෂා කරගන්න. ඒ ඥාති බලී අතිද බලයේ කියන්නේ තමන් වෙත එන ආගන්තුක එන ගිහිපෑදී යම් කෙනෙක් ඇතොත් ඔහුට අවශ්‍ය කෑම දෙන ඇඳුම් පැළඳුම් දෙහෙත්තේ අවශ්‍ය අවශ්‍ය දේවල් කලට වේලාද සපේලා හිත පුරවලා පුසත් කරනවා. ඒ වගේම සුභිතේත බලයේ කියන්නේ තමන් වෙනින් මේ පරිලෝකයක් තියෙනවා නම් ඒ ආයත පින්පෙත් සමුනෝල අනුමෝදන් කරවනවා. ඒ වගේම රාජ බලයේ කියන්නේ රජදරුවන් වෙනින් අයබදු දෙවියෙකු නම් ඒවා කලට වේලාවට දෙවනවා. කාගේ නීතියෙන් නීති ධර්මයන් මැනවින් ආරක්ෂා කරනවා. එවැගේම දේවතා බලය කියන්නේ Taman ආරක්ෂා කරන සැලකෙන දෙවියන් උදෙසා දම් පින්කම් කරලා පින් අනුමෝදන් කරවනවා. මේ විදිහට මේ පරිත්‍යාග කරන පහ පිටන සදාන් වෙනවා. අර ඥාතීන් සංග්‍රහ කිරීමත් ආගන්තුකයන් සංග්‍රහ කිරීමත් මේ පල්ලෝගේ ඥාතීන් දෙින්දීමත් රජදරුවන් සැලකීමත් එවාගෙම දෙවියන් දෙින්දීමක් සඳහා යම් ධනිය වැය කරනවා නම් ඒක නිෂ්ඵල වැය කිරීමක් නොවේ නිදාංගත වීමක්. හතරෙනි ජයග්‍රහණය තමයි ජීතේ සමන බ්‍රාහ්මනා සංදිශෝරජ්ජේ නිමිත්තා මදා සමාද ප්‍රතිවිරතා ඒකමත්තානං ධමෙන් ඒකමත්තානං සමෙන් ඒකමත්තානං පරිනිබ්බාපෙන් ජීතේ සුද්ධ විකන් දක්ෂිනං ප්‍රතිච්ඡතේති මේ හතරෙනි ජයග්‍රහණයයි ඒ කියන්නේ ලෝක වාසය කරනවා ශ්‍රමණ බ්‍රාහ්මණ ශ්‍රමණයන් හා බ්‍රාහ්මණ නමින් හඳුන්වන පැවිද්දෝ. දැන් බුද්ධ ශාසනය නම් බෞද්ධ භික්ෂු භික්ෂුණීන් වහන්සේලා. ඒ අතෝ කෞතිසෝරක්ෂේ නිමිත්තා ශාන්තියේ නිවසීමේ ගුණයක්. එතන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරම ගැනෙනවා. සෝරක්ෂේ නිමිත්තා ශීලවන්ත ගුණයේ පිහිටා සිටිනවා. සීලයේ කෙනක නිර්මලව සීලයේ රස දැනෙන්නවා. එවාගෙම මදප්පමාද කටියදතා සත්‍යති මග්ගයෙන් වලින් ප්‍රමාදයෙන් වලින් සම්පූර්ණයෙන් තොර වෙලා මනස තියෙනවලින් වාසල භාවනා නෝගිව ගත කරනවා එවාගෙම ඒකමත්තානම් ධනෙන් ඒකමත්තානම් සමෙන් ඒකමත්තානම් පරිනිබ්බාපෙන්ති තම තමාම තමන්ගේ ජීවිතය දමනය කරගෙන ඉන්නවා ආත්මය දමනය කරගෙන ඉන්නවා තම තමාම තමාගේ ජීවිතයේ සංසිඳුවාගෙන ඉන්න. තම තමාගේ ජීවිතයේ හේතයන්ගෙන් තුරන් තුරන් කරගෙන වාසය කරනවා. මෙන්න මේ වාගේ පරිදුතු මංසයා බලා නුවණින් විමසා දැනගෙන බුද්ධ විකන් දර්ශනම් ප්‍රතිත්‍යතේති බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව උඩුගම් කෙතෙන් කියන දෙකෙන් වඩම්මගෙන ඇවිල්ලා දෙපා ගොවලා පවන් සලලා එවාගේම සුවඳ පිළිබඳ කරලා ප්‍රණීතව සම්පාදනය කරගන්න පින්දපාත දානෙන්ද ඊවර දාණයෙන්ද, හේනාසන දාණයෙන්ද, විලම්පස දාණයෙන්ද ඒ ඒ දෙයින් සංග්‍රහ කරනවා. ඒ මේ සංග්‍රහය උද්දග්ගිත සාධනා කියලා කියනවා. ඒ කියන්නේ ඉහළ බලා යන දාන දක්ෂිනාවයි. දැනට ජීවත් වෙන ජීවිතයට වඩා උසස් මනුෂ්‍ය ජීවිතය. උසස් දේවත්වයේ, උසස් ධර්මත්වයේ මේවා ලබා ගැනීමට හේතු වෙන බැවින් උද්දග්ගික දක්ෂිනා කියලා. එසමනක් නෙමෙයි මේ උද්දග්ගික දක්ෂිනාවේ සතර අපාය ඉක්මවා මනුලව ඉක්මවා දෙව්ලොව කය ඉක්මවා බඹලොව දාස ඉක්මවා අරූප ලෝක හතරක් ඉක්මවනා තුන් ලෝකේ ඉක්මවනා ලබන ලෝකෝත්තර අමා මහ නිවනත් දැනගීමට හේතු වෙන බැවින් බුද්ධජික දාන දක්ෂිනාව තියෙනවා. මෙන්න මේ සඳහා කරන ධනය වැය කිරීම නිෂ්ඵල වැය කිරීමක් නෙමෙයි අස්ථානගත වීමක් නෙමෙයි එක්කෝ නිදානයක් වෙනවා. දැන් මේ සියල්ල සරුවාසයන් වහන්සේ අනාථ පින්නගේ සිටුවරයා මතා බොහොම පැහැදිලිව දේශනා කොට ගාථා පේළිවෙකින් තවත් මේ දේශනේ සම්පින්දනය කළා. බුත්තා භෝගා භසා බච්ඡා විචින්න ආපදා සුනේ උද්ධංගිකා උද්ධග්ගා දක්ෂිනා දින්න අසෝ පංච බලී කතා උපට්ඨිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ යදත්තං භෝගං විච්ඡේය පන්විතෝ ඝරමාවසං ඕමේ අත්ථෝ අනුප්පත්තෝ සතං අනනුතාපියං ඒකං අනුස්සරං වච්ඡෝ අරිය ධම්මේ පිතෝ නරෝ ඉදචේනං ප්‍රසංසං කේතච්ඡ සංයේත මොදතේති මේ ගාථා තේරියෙන් සඳහන් කළා මේ කර්ම සියල්ලෙන් ජයගත්ත මිනිසයා බෞද්ධයා ඒ කියන්නේ ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව දිනු කරලා ධනය, යසයෙන්, දීර්ඝාස, දුගතිය අත්පත් කරගත්තේ තමන් සැපවින්ද ආපදාවන්ගෙන් ජයගත්තේ යුතුයම් පහ ඉස්සතොල උසස් දානමේ පින්කම් සිදු කරගත්තේ ඥානවන්තයා මොන ප්‍රීතිමත් වෙනවා බුත්තා භෝගා මම ධනෙ ප්‍රයෝජන ගත්තා. දසා බස්සා මගෙන් පෝෂණය විය යුතු අය හොඳින් මම පෝෂණය කළා. විතින්න ආපදාතුමේ මා විසින් ආපදාවන් ජයගත්තා. තරණය කළා. උද්දග්නිකා දක්ෂිනා දෙන්න මම ඉහළ බලා යන දාන දක්ෂිනාවන් පිරිනමා ගත්තා. උපත්ිතා සීලවන්තෝ සංයතේ බ්‍රහ්මචාරයෝ සීලවන්තෝ සීල සංවරයෝ රසන් බමසර හැදෙන්නා උතුමන්ට මම බුද්ධාගික දාර්ශනාව පිරිනමනින් උපස්ථාන කළා. යදත්තං භෝගං නිච්ඡේය සම්විතෝ ධර්මාවසං ඥානවන්තයා දිහි ජීවිතයක් ගෙවන්නේ ගෙවමින් යම් අර්ථයක් ප්‍රාර්ථනා කරන්නේ නම් සෝමියස්සෝ අනුප්පස්සෝ සතං අනනුසාතියං ඒනේ අර්ථයේ ප්‍රයෝජනීය මා විසින් ගත්තා ලබා ගත්තා මම නොතන නොතන තෙන් සිලෙක් වාටපත් වුණා ඒකං අනුස්සරං මච්චෝ අරිය ධම්මේ චිතෝ නරෝ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ සීතියා වූ මේ ඥානවන්තයා මෙසේ දීපත් කරමින් සැලසෙනවා ඉදසේනෝ පසංසන්ති ඒ තනස්සාට මෙලව ඥානවන්තයෝ ප්‍රශංසා කරනවා සෙච්ච සග්ගේත මොගතේ මරුවතු නිවන දක්වා සුගති ලෝකවල ප්‍රීතිය සැප විඳිනවා කෙනෙක් මේ දේශනාව සොරදායි දැන් මේ දේශනාව බෞද්ධ ජීවිතයකට අවශ්‍ය උපදේශ රාශියක් සම්පින්දණය වූ දේශනාවක්. ඒ කියන්නේ සද්ධාදී ධර්මතා හතර. ඒ වගේම එයින් ලැබෙන ආනිසංස පෙළ. එයින් ලැබෙන සැප සම්ප්‍රාප්තියල්ල හා මතු ලැබෙන සම්ප්‍රාප්තියල්ලත් මෙතන සම්පින්දණය වී ප්‍රකාශ වෙලා තියෙනවා. අනාත්මින්ගේ සිටුවරයා මේ සියල්ලෙන් සම්පූර්ණයි. එතුමා සදාන සද්ධාවන්තේ, සීලවන්තේ, ත්‍යාගවන්තේ, ප්‍රඥාවන්තේ එනිසා මෙතුමා ධාර්මිකව ධනවත් වූ කෙනෙක්. එසේම යතෝ පිරිත්වේ පැතුරුණු කෙනෙක්. එසේම නිරෝගී දීර්ඝාසුවෙන් දෙකෙනෙක්. ආයු සැලවර තුසිත දිවි ලෝකයට වාසනාවන්ත වූ කෙනෙක්. එතුමා සැපෙන් ජීවත් වුණා. එතුමාගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, අමුදරුවන්, සේවක සේවිකාවන් සියලුනා සැපෙන් ජීවත් කරවා ගත්තා. එතුමා ආපදාවන් හිදී කම්පා නොවේ ජයග්‍රහණය කළා කියලා. එවාගෙම එතුමා යුතුයම් සියල්ල සම්පූර්ණ කළා. එවාගෙම බුද්ධ ශාසනය පිහිට කරගෙන උද්දග්ගික දාන දක්ෂිනාදී පින්කම් කරගත්තා. එතුමා මරණ ආසන්න මොහොතේදී සරුවත් මහ රහතන් වහන්සේගෙන් බණස්සාලා ස්වල්ප වේලාවකින් සපනින් දෙකෙන් නිදාගෙන සුසිත දිව්‍ය ලෝක උත්පත්තිය ලැබුවා. එදාම රාත්‍රියේ මැදියම ජේතවනාරාමෝ ආස්පස බබළුවාගෙන නැනේ බුදු කාමල වැඳලා ගාථා හතරකින් තමන්ගේ ප්‍රීතිය ප්‍රකාශ කළා. ඒ ප්‍රීතිය ප්‍රකාශ කළ ගාථා හතර පසුදා උදෑසන සරුවක්යන් වහන්සේ සංඝ සභාව ඉදිරියේ දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ නැගිටලා අවසරගෙන කිව්වා ස්වාමීනි මේ ගාථා හතර ඇහෙනකොට මට හිතෙනවා ඊයේ හන්දාවේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේට මමත් දෙන්න ගිහිල්ලා අනාථ දෙන්නගේ සිටුවරයාට බණක් කිව්වා. එතුමා ඊයේ රාත්‍රියේ සිටවෙන්න ඇති. ඊයේ රාත්‍රියේ දෙවොල උපදින්න ඇති. ඊයේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ කිරීමේ කතාව කියන්න ඇති කියලා මට හිතෙනවා කියේ. එසේ ආනන්දය ඊයේ සංඝාවේ අනාථ දෙන්නගේ සිටුවරයා සිටවි සුසිත දෙවියන් ලෝකෝත්පත්ති ලැබුවා. අවුරුදු 57 කෝටි 8 ලක්ෂයකට ආයත උපන්නා. ඊයේ රාත්‍රියේ මා වෙත පැමිණියා මධ්‍යම රාත්‍රියේ මා වෙතන මෙන්න මේ ගාථා හතර කියනවා ඉදං හිතං හේත වනං විශේෂං ඝනිසේවිතං ආවුත්තං ධම්ම රාජේන තීති සංජනනං මම සම්මං විද්‍යාච ධම්මෝ තේ සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුද්ධං තේන ගොත්තේන ධමේනවා තස්මාහි පන්දිතෝ පෝසෝ සම්පස්සං අත්තමස්සනෝ යෝනිසෝ විචිනේ ධම්මං එවං කද්ද විසුද්ධති සාරිපුත්තෝව පඤ්ඤාහේ සීලේන උපසමේනච යෝත පාරගතෝ භික්ඛු ඒතාව පරමෝෂියාති හේගත හතර ඉදං හුකං 제තවනං විසංගනි සේවිතා ඒ මේ ජේතවනාරාමයේ සාතන් වහන්සේලාගෙන් කෙරුණා. ආවොත්තන් ධම්මරාජයේම ධම්මරාජයන් වහන්සේ වැඩ ඉන්නවා. ඒක සංජන නම් මම ස්වාමීන් වහන්සේ විශාල ප්‍රීතියක් ඇති වුණා. සම්මං විද්‍යාච ධම්මෝච සීලං ජීවිත මුත්තම. සම්මං කියන සම්මා කර්මාන්තයයි. සීලං කියන සම්මා වාචා සම්මා ආදී සම්මා වාචාවයි. ජීවිත මුත්තමන් කියන සම්මා ආජීවයයි. ධම්මෝ කියන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධියයි. විද්‍යා කියන සම්මා දිට්ඨියයි මේ කියන කාරණා නිසා හේතේන මච්ඡා සුද්ධං කියනෙන් සත්ව සුද්ධියටපත් වෙනවා. මේ ගොත්තේන ධනේනවා නමකින් ගෝත්‍රයකින් ධනයකින් මෙනෙහි සුද්ධියටපත් වෙන්නේ මේ ධර්මතාවට නිසායි. සත්මාහි පංගිතෝ භෝතෝ සම්පස්සං අත්තමත්තෝ විසා තමන්ගේ ජීවනෝ කැමති ඥානවන්තයා විසින් යෝනිසෝ විචිනේ ධම්මං නුවණින් යුක්තව මේ ධර්මතා අනුගමනය කරතොත් ඒවන් සත්‍ය විසුද්ධියති මෙහිලා විසුද්ධියටපත් වෙනවා සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේන ච සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේම සංඝ සංඝ සමාජය අතරතේ ලෝකෝත්තර සීල සමාධි ප්‍රඥාවෙන් අග්‍රයි. යෝච පාරගතෝ භික්ඛු ඒසා පරමෝසියා බුදුසසුනේ පරිතරත ජීවියන් විසුන් වහන්සේ නමක් එයිනම් ඒ සියල්ලෙන් කාර්ය කුත්‍ර මහරහතන් වහන්සේ අග්‍රයි කියලා ගුණ කතනයක් දෙසලා. දැන් අනාථ පින්නගේ සෙතුවරයා දුසිත දිව්‍ය ලෝකයේ සිදෙනා අවුරුදු 2500ක් වුණා. නමුත් අනාථ පින්නගේ සෙතුවරයා ආපහු යන්නේ නැහැ. දැන් මේ දිව්‍ය රාජ සම්ප්‍රාප්ත ඉගෙන අතර යනවා නිර්මාරාතියට. එහි අවුරුදු 230 <clears throat> කෝටි 40 ලක්ෂයක් දෙහිනවා. ඊළඟ යනවා පරිණි විමත වස වර්ෂියට. එහි ඉන්නවා අවුරුදු 920 කෝටි 60 ලක්ෂයක්. ඊළඟට යනවා මහා බ්‍රහ්මතලයට. එහි යන මහා කල්පයක් තියෙනවා. ඊළඟට යනවා ආගස්තරයට. මහා කල්ප 8ක් දෙහිනවා. ඊළඟට යනවා සුභ කින්නකේට. මා කල්ප 64ක් දෙහිවිනවා. සුබකින් නැතිදී අනාගාමි වෙලා යනවා අවිහෙ බඹතලියේ සුද්ධාවාස පළවෙනි අහි බඹතලියට. මා කල්ප 17ක් දෙහිවිනවා. ඊළඟට යනවා අතප්ප බඹතලියට දෙවෙනි සුද්ධාවාසයට. මේ මා කල්ප 2000ක් ඉන්නවා. ඊළඟට යනවා සුදස්ස බඹතලියට තුන්වෙනි සුද්ධාවාසයට. මේ මා කල්ප 4000ක් ඉන්නවා. ඊළඟට යනවා සුදස්සේ හතරවෙනි සුද්ධාවාස බඹතලියට මේ මහා කල්ප 8000ක් ඉන්නවා. ඊළඟට යනවා අකනිකාව පස්වෙනි මේ සුද්ධාවාසී. එහි ඉන්නවා මහා කල්ප 16000ක්. දැන් කල්ප 31000ක් එහි වාසය කරලා ඉදී අරිහත්ත්වයට පත් වෙලා ආයු කෙලවර අසංකත ධාතු සංඛ්‍යාත පිරිනිවීමට පත් වෙනවා. මෙන්න මේ ප්‍රවෘත්තියෙන් අපි අපේක්ෂා කරන්නේ බුද්ධ ශාසනයේ මහිමේ තේරුම් ගැනීමයි. මේ සියල්ලටම හේතුව නියගෙන කවරක්වත් නෙමෙයි සම්මා සම්බුද්ධ ශාසනයක් පහළ වීමයි. අනාථ පින්නගේ සිටුවරයා කල්ප ලක්ෂයකට පෙරම් පුරාගෙන ආවා. ගෞතම බුද්ධ ශාසනයේ සම්මුඛ වූ නිසායි මේසා විශාල කුසම් කරගෙන දේවත්වයට බ්‍රහ්මත්වයට අරියත්වයට දක්වා දියුණු වෙන්න වාසනාවන්ත බවට පත් වෙලා තිබේ. එනිසා සම්බුද්ධ ශාසනයේ අග්‍රදායකත්වයේ දිනාගත් මේ අනාථ පින්නගේ සිටුවරයාට දේශනා කළ පාර්ථ කර්ම සූත්‍රයේ සඳහන් වෙන ධර්මකාරණා සියල්ල අපි අනුගමනය කරගනිමු. ඒව අනුගමනය කරමින් අපි වඩවඩා අපේ ශ්‍රද්ධාව දියුණු කරගනිමු. සීලය දියුණු කරගනිමු. ත්‍යාගය දියුණු කරගනිමු. භාවනා ප්‍රඥාව දියුණු කරගනිමු. එතන භාවනා ප්‍රඥාව කියන්නේ වැඩියෙන් විස්තර කරන්න ඕනේ කාරණයක්. ඒක නැවත නැවත අවස්ථානුකූලව අපි ඉගෙන ගන්නට ඕනේ භාවනා ක්‍රම. දැනටත් භාවනා කරනවා. ඒකනේ භාවනාවන් තව තවත් ජීවනෝ තියා ගැනීම සඳහා උනන්දු වෙන්නට ඕනේ. එතකොට මේ කියන සතර ආකාර ධර්ම සම්පදාවන් අපි අනුගමනය කිරීමේදී අපර ජීවත් වීම සඳහා පමණක් නෙමේ දාන ආදී කුසල් කර ගැනීම අවශ්‍ය වෙන්නේ ධනයක් යසසක් දීර්ඝාස නිරෝගී සුවයක් ඒකාන්තයෙන් ලබා ගන්න පුළුවනි ඊළඟට මරණින් මත්තේ සංජීව කාලසෝත්‍ර සංඝාත රෞරව මහා රෞරව තාපප්‍රතා වස්කාවීති කියන අතමහා නරකේ නොගිහිල්ලා උසුපස් නරක එකකින් 28න් එකකටවත් නොගිහිල්ලා එවාගේ ප්‍රේතාපාය සතරෙන් එකකටවත් නොගිහිල්ලා ලෝකාන්තයේ නරකයට වැටෙන්නේ නැතුව තිරිසන් අපායට වැටෙන්නේ නැතුව කඳගොන බියේ උම්මාත්තක මන්ද බුද්ධ කියන්නේ මනුෂ්‍ය අපායට වැටෙන්නේ නැතුව ගිහේතුක අපායට වැටෙන්නේ නැතුව ගිහේතුක පුජ්‍යලයන් වශයෙන් උපදිනේ නැවත නැවතනේ සීල සමාධි ප්‍රඥා සීලයෙන් යුතුව බෝධිපාක්ෂ ධර්මයන් දිනු තුන කර ගනිමින් භවෙන් භවයට බෝධිපාක් ධර්මයන් දුම්පු මුදුන් සම්වාගෙන ගිහිල්ලා කවදා නමුත් අපේ මේ පාරමී ශක්තිය බෝධිපාක් ධර්ම ශක්තිය පරිපූර්ණ වූ අවස්ථාවකදී දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගය යන චතුරාරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් බුදුපසේ බුදුමහා රහතන් වහන්සේ මේ තනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුව සාදා ගැනීමතන ලැබේවා හේතු වාසනා වේවා කියලා අපි අදිස්ථාන ප්‍රාර්ථනා සබා ගනිමු. අද මේ උතුම් දවසක් මේ දවස කියන්නේ නැදින්පුර 15ක් බොහෝ දවසේ මේ දවසේ විශේෂත්වයක් වශයෙන් හඳුන්වන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ බුදු වෙලා අවුරුද්දක් ඉරෙන්න තා මාස තුනක් දෙද්දී මාස දෙකක් දෙද්දී ඒ කියන්නේ බුදු විහිණෙන් මාස 10යි අද වෙන දාසට සම්පූර්ණ වෙලා තිබුණේ කාලදායි මහරහතන් වහන්සේගේ මාර්ග වර්ණාව මුල් කරගෙන කළ ආරාධනයේ පරිද්දෙන් සුදවන් මහරජේ හිතුමා නම් ප්‍රධාන ඥාතීන් සංග්‍රහ කරන පිණිස කඩගානුවර සිට සපේන වස්තු කුර නෝර බලා 20000ක් රහතන් වහන්සේ සමග වැඩම කරන්න පටන් ගත්ත දවසයි මැමින් පුර පසළොස්වක් බොහෝ දවසේ ඍතු භේදය සැලකනකොට හේමන් ඍතුවේ දෙවෙනි අද දවසේ අද දවසේ ගෙවෙන හෙට ඊයේ ඊයේ දවසේ තමයි නියම වශයෙන් තියෙන්නේ අදින් පටන් ගන්න දිම්මාන ඍතුව. දිම්මාන ඍතුව මාස 4ක් තියෙනවා. බක් මේ බක් මාසය, දෙසක් මාසය, පොසොන් මාසය, ඇසල මාසය කියලා. ඒකෝද ඒ කාලය තුල තමයි මේ චාරිකා වැඩම කරන්න යෙදුනේ. ඒ චාරිකා වැඩම කළා හරියටම දවස් 60කින් අතුලස් නුවරට වැඩම කරන්න පැමිණෙන්න පුළුවන් වුණා. එදා නිග්‍රෝධ සාක්ෂ්‍ය රත්නේ හේමක සාක්ෂ්‍ය රාජ්‍යරුවන්ගේ නිග්‍රෝධ වෙන පිළිගෙන ආසක සයනගේ යමා මහතල අරතෑමින් ඥාතියන්ගේ මාන්‍ය දිල දමන සමනංගන බුදුදත් හේදුවමින් කළ යමා මහතල අරතෑමේ ඥාතියන්ගේ මාන්‍ය දිල දාන මවකස පිළිපතේ ඥාති කුල 80000 80000 දෙනින් සියල්ලෝම පෙරුවන් කරණගත බෞද්ධයන් බවට පැමිණේවා එවැගේම කෝටි ලක්ෂයක් දේවමුන් රහත් ඵලයට පැමිණෙවවා අසංඛේයයක් දේවමුන් සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ග ඵලයන්ද පමුණවා වදාලා මේ ආශ්‍රය අද්භූත සිද්ධියට අනුව පසුදා උදෑසන යටි යටින වේලෙන් පිළිසුනා වදෙද්දී අතුරු ජීවිතයේ දෙමසේ මහ රාජ්‍යරුවන් සෝවාන් පරේත පමුණවා ගත්තා. රජවාසයට වැඩම කරලා දන්වලදලා දේශෝදාමෙන් සකදාගාම ඵලයට පමුණවා ගත්තා. ඊළඟ දවසේ නන්ද කුමාරයන් වහන්සේ පැවිදි කරවා ගත්තා. හත්වෙනි දවසේ රාහුල කුමාරයන් වහන්සේ පැවිදි කරවා ගත්තා. අටවෙනි දවසේ රජවාසයේ ධම්වලඳලා දහම් දෙසාපියේ මහ රජුණන් අනාගාමී ඵලයට පමුණවා වදාළා. බුදු විහිණුන් අවුරුදු පහක් පිරෙන අවස්ථාව වෙනකොට සියම රජුරුවන් ගිලංගඳේ සයනය කරා දෙකෙන් වැඩම කළා දහම් විසලා සිය රජුරෝ ගිලංගඳේම තව කෙලෙසුන්ගෙන් අසමුදුවා අරිහත්යෙන් අමා මහ නිමිති පමුණවා ගත්තා. එවාගේම ඉන්සතුර මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ ඇතුළු 500ක් දෙනා මේ නිසස්නේ පැවිදි වෙන්න කරුණ දෙදුනා. එවාගේම ජටෝදඩා දේවීන් වහන්සේ දසදහසක් මේ ශාක්‍ය කුමාරිකාවන් එක්ක පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වුණා. එවාගේම රාහුල කුමාරයන් වහන්සේ පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වුණා. නන්ද කුමාරයන් වහන්සේ පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වුණා. නන්ද කුමාරයන් වහන්සේගේ නැගණිය රූපනන්දා පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. මුලමහත් කපිලවස්තු නුවර, ගෞදා නුවර, කාශ්‍යකෝණිය දෙනුවර වාසී අප්‍රමාණ ජනතාවක් මාර්ගඵල නිවන් ආબોධයෙන් සම්සීමිතපත් වුණා. මේ නිසා සරුවක්යන් මහන්සියගේ අර ඥාති සංග්‍රහය වශයෙන් මහා කරුණා ශේලයක් සිද්ධ කිරීමේ තියෙනඟු දවස හැටියට නැගින් පොඩ පසලස්වක් බොහෝ දාස පිහිටක් කරන්න පුළුවන්. ඒ මේ දාසයේ මේ පිරිසේ ඉතාම ගෞරව සම්ප්‍රයුක්තව මේ ස්ථානයේ පැමිණලා උදේ පාන්දර 816 සමාදන් වන බුද්ධ පූජා පවත්වන ධර්මාශ්‍රවණ භාවනා මනසකාරාදී යෙදෙමින් මේ දාස පුරාම අප්‍රමාණ කුසල සම්භයක් ජනිත කරගෙන තියෙනවා. දැනුත් පැයකොත් පැයකොත් විනාඩි 30ක් පමණ කාලය තුල මේ දහම් කඩේට සමන් දීලා ධර්ම ශ්‍රවණමය භාවනාමය කුසලයක් අත්පත් කරගත්තා. ඒ මේ කුසල සම්භාර ධර්මයේ තුන් ලෝකයේද පිහිට වෙන ලෝකහලවි තුන් විසි අසංග ගණන් ජනතාව අමාමහ නිවන් පෙර පමුණවා වදාළේ කාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මූලයේ බුද්ධ පූජාවක් වාසපත් වේවා. සසරේ ආපික නවලෝතර ධර්මදාස ඉදිරියේ ධර්ම පූජාවක්ම වේවා. අස්කාරි කුංජන ආර්ය මහා සංඝරත් ඉදිරියේ සංඝගත පූජාවක් වේවා. කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ දෙපා මුල ගුරු පූජාවක් වාසපත් වේවා. අවුරුදු 5000ක් පවතින අදිස්ථාන බල ඇති මේ ශ්‍රී ලංකා ද්වීප ධර්මයේ කලෙහි බුද්ධ ශාසනය නොමැසේ නොපිරිහි අඳුරු නොවේ අතුරු දහන් නොවේ මනම මිසදුතු බල වේගයකින්වත් යටපත් නොවේ ගගනතලයේ චන්ද්‍ර සූර්ය මණ්ඩලයෙන් බදලමින් දිදුලමින් අපරාජිතව විරාජිතව නිර්මල වාරු 5000ක් පැවැතීමට අපේ මෙයස් කරගන්න කුසලයේද හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු එවාගේම ශාසන භාරකාරී සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගනිමින් සමථේපසනා භාවනා වඩමින් ධර්මාඥාන භාවනා ඥාන දිනු කරගනිමින් ඥාන විඥා මාර්ගඵල අනුක්‍රමයෙන් නිවන් සුවය විඳිනින් සදාමා ලෝකේ ලෝක බෙදා දෙන පිණිස අපරාධ කරගන්නේ කුසලයේද ආශිර්වාදයක් වේවා කියලා මෛත්‍රී කරේ. සම සමා නමින් අභාවක් ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතීන්ගත් මේ විවේක සේනාසනේ ආර්ය කතුතුමා වනම සාලානුතුමා නන්දත් එවාගේම මෙහි මේ ගොඩනැගිලි දෙකට අභාවයට පත් වූ මුනිදාස මැතිතුමාණන් සහ මෙතෙන් මේ සංඝරත්නය වදා හිඳුවන්න පෙරමුණගත් සාගල මුදලාතුමා ඇතුළු අනුග්‍රාහක පිරිසට මේ කුසල සම්භාරයක් තියෙමින් එවාදීන් බොහෝ කාලයක් මෙතන ධර්මයේ උගන්වමින් ධර්ම සේවයක් කරන ධර්මාචාර්ය සුමානන්ද විකල්පපත් වීමෙන් මේ සිළු දෙනාගේ සුබ සම්ප්‍රාප්ත සිද්ධ වේ කෙලවර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා මෙම ස්ථාන ආරක්ෂකවෝද ශාසන ආරක්ෂකවෝද ලෝකපාලකවෝද සීලම දිව්‍ය රාජ මණ්ඩලය මෙතින් අනුමෝදන්ව දිව්‍යමය ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පූජන ස්ථානයට මේ සංඝ රුවනට මේ දායකකාර කාලයේ සමත දේව ආරක්ෂා සලසා දෙත්වා සතු බෝධුවලින් කාන්තේ නිවන් සුවක්ෂේ වාසියා මෛත්‍රීන් පින්දෙමි වාග්යන හේතුවක් මඳහත් හේතුවා සෑම සත්‍යයන් දක්ම ස්ථානයේ පටන් අවසගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිසා වාසයේ සමස්ත ලෝක සත්‍යයන් මේ තිනක්පත් වේවා සියලු සත්වෝ නිදුක්ත්වා නිරෝග වේත්වා සුවපත්ත්වා දරුවන් සරණ වේත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ක්‍යාමයි ත්‍රිම්තින් පමුණුවා